මනදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන්නේ නියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු කිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේ හිඳා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬවූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමඨහන් ගල් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඩු පිරිස හැසිර පිඩු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හලවත් සපයා දිවාය වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්ගියදී පිරිවැහුම් පිරිවැස්වුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදිවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩමහළු ආදීන්ගේ සූදුක් සොයා රිසිනම් ගිලන් පසතින් සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු.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 මේ ඉතින් මෙතන මේ බුද්ධ මතයේ හිටි කරන්නේ චතුත්ථ ධානයෙන් පස්සේ ඒ තමයි ආර්ය මන්සන්දිය කියලා සඳහන් කරලා තියෙන්නේ. චතුත්ථ ධානයෙන් තමයි උපේක්ඛා සතිපාරිසුද්ධින් කියන එක උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු වෙච්ච හිත මේ වගේ ධාතු මනස්කාරයට යොදවනවා කියන එක තමයි සමත භාවනා කරන සුද්ධ විපස්සනාට විරුද්ධව නගන චෝදනාවයි තියෙන්නේ. මොකද සුඛ විපස්සනාදී කියන්නේ හතරින් ධ්‍යානට යන්න ඕනේ. උපචාර සමාධියේදීම විපස්සනාට හරවන්න පුළුවන්. විපස්සනා හරවනකොට එන්ට එන්ට එන්ට සමත ධ්‍යානයක තියෙන කෘත්‍යය ධ්‍යාන කෘත්‍යය භවනාදී වැඩෙනවා. ඒ නිසා චතුත් ධ්‍යාන දක්වා යන්න ඕනේ නුකන්නේ. උපචාර සමාධිමත් යන්න පුළුවන්. අපේ දුක සාන්තකේ සත්ව විසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ තියෙන දෙවෙනි ධ්‍යානට ගියාම ඇති කියලා.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 නමුත් පාලි පාඨයේ කියවන්නේ මේ විපස්සනාට අංගනවා කියන එකක් ඒකෙත් නැහැ. කියූප එකේ පාළි ආපහු කියවන්න. සුචිවරම් මහරජ සෝවික්කු නිවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධි පරියෝධාතේ අනන්තමි. විගත උපක්ඛිලේසේ මුදු භූතේ කම්මීතේ ආනින්ජප්පත්තේ ඥාන දස්සනාය චිත්තං අභිහරති. ඥාන දස්සනාය කියලා තියෙනවා. ඉතින් ඒක එච්චරම චෝදනාවක් කරන්න බෑ.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 ඒ කියන්නේ වතුර යම් ප්‍රමාණයකට තැම්පත් වුණාට පස්සේ තමන්ගේ මුණ ඒකේ පේනවා. ඒ 100%ක්ම තැම්පත් වෙනවමත් පේනවා. යම් ප්‍රමාණයක දඟලවුවට දඟලවුවට තාම මූණ පේනවා. මුදටම කඩ කඩ වුණොත් තමයි මූණ සම්පූර්ණ මූණත් තහඩුව බලා ගන්න බැරි වෙන්නේ. ඉතින් ඒකෙදී ওই සම්දිස්ථානයක් උතන තියෙන්නේ. ඥාන දසන පටිලාභාය චිත්තං අබිනින්නාමේති හිතේ පැත්තට මෙහෙවනවයි කියලා. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් වැරදි අදහසක් තියෙනවා මෙතෙන් ගිහිල්ලා විපස්සනට හරවන්න ඕනේ කියලා. නමුත් අනික් අදහසක් තියෙනවා හරියට යම් වෙලාවක හිත සමාධිගත වුණා නම් විපස්සනට හැර වෙනවයි කියලා. ඉතින් මේ දෙක ගුරුකුල වාද තමයි.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 මෙල්බන් පැත්තේ තියෙනවද ප්‍රශ්න? දැන් තමයි මම කියන්නේ බලමු තව ඉස්සරහට. හොඳයි මොකද කිව්වේ? නාමයේ අනුපස්සනාවක් කියන වැදගත්දී සංඥා දුර වෙනවා කියලා. දුර දුර දුර ඒක ඇලීම ගැටීම අඩු ඇලීම අඩු වෙද්දී ගැටීම අඩු වෙනවා කියන එක මම දුර සංඥාව කියලා කියන්නේ මේ පොළොව කැරකෙනකොට උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි කැරකෙන්නේ නැණ එක තැනම නෙමෙයි වෙන්නේ. ද්‍රවයෙන් එහාට ගිය ගමන් ඒක වටේ කැරකවිල්ලක් යනවනේ. මැද තියෙනක එක තැනක තමයි අක්ෂය වටේන කරක මේක නිකන් පේන්නේ ස්ථිරයි වා. ඒ නිසා කොළ පාගනකොට මුදුනේ ගොන අඩුවෙන්ම විදිනවනේ. ඊට පස්සේ ඌ බඳිනවා සමහර පළතුරු කණුවක. ඒ කණුව වටේ පොඩි ලියන් කැල්ලක් දාලා තියෙනවා. කණුව වටේ තමයි කියන්නේ කණුව ස්ථිරයි. මුදුනේ ගොනාට වැඩිය දෙවෙනි ගොනා කලාතේ ගොනා තමයි වැඩියම කරකෙන්නේ. ඒ වගේම මේ නිරක්ෂය තමයි වැඩියම කරකෙන් පේන්නේ පැයකට 70 1000ක් ගමන් කරනවා. පැය 27ක් ඇතුළත 75000ක් විතර වේගයෙන් කරකවන නිරක්ෂේ. ඒ වේගෙටම උද්‍රෝයයත් කරගෙන නමුත් එතන ඉන්න මනුස්සයර වෙන්නේ මුළු දවස පුරා මෙහෙම කරකලා නතරුනා විතරයි. තමන්ට ඒ නිසා ඒක ස්ථිරයි කියන. ඒ වගේ මේ කම්පන චංචල දකින්නකොට අපේ හිත කොහෙන් හරි මමයා නතර කරන්න දනක් හොයනවා. මම නතරලා තියෙන විඥානි, මම නතරලා තියෙන සංඥාවේ, සංස්කාරවල, වේදනාවේ, රූපවල කියලා ඒ ගන්න තැන ධ්‍රෝයක් කරගන්න හදනවා අනිත්‍ය සංඥාව ගන්න.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 වාහනේ හබ් එක වගේ, කාර් එකේ රෝදේ හබ් එක වගේ. ඉතින් ඒකත් බෝලර් රේසර් උරුදුවන්නේ. ස්ථිර නැහැ. නමුත් ඒ එවැනි තැනක් අපි හැම තැනදීම මේ දුර්වල මානසිකත්වයක් ඇති කෙනා එල්ලෙන්න වැලක් කරනවා හොයනවා කොහෙන්ද එල්ලෙන්න එල්ලෙන්න පොටක් හොයනවා ඒක බුදුරජාණන්සේක වචනේ කියනවනම් මේ කැරකෙන චක්‍රයේ මැද ලක්ෂය කැරකෙන්නේ නැහැ කියලා ඒත් සාපේක්ෂව කැරකෙන්නේ නැහැ. නැත්නම් ඒක කක්ෂය වටේ කැරකෙනවන අර වේගෙම ඒක යාට පේන්නේ නැහැ. ඒ ඒ විදිහට පටලවාගත්ත සංඥාවට ධ්‍රුව සංඥාව කියලා කියනවා. ප්‍රශ්න සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපිට පුළුවන් මේ සාමාන්‍ය ඵල සූත්‍රයේම ඊගා පරිච්ඡේදයට යන්න. හොඳයි. සේයදාවි මහරජ මණි වේලුරියෝ සුබෝ ජාතිමා අට්ටංසෝ සුකරිකම්ම කතෝ අච්චෝ විප්පසන්තෝ අනාවිලෝ සබ්බාකාර සම්පන්නෝ තත්‍රස්ස සුත්තං ආවුත්තං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩු සුත්තං වා තමේනං චක්කුමා පුරිසෝ හත්තේ කරිත්තා පච්ච වෙක්කේය අයංකෝ මනි වේලුවියෝ සුභෝ ජාතිමා අට්ටංසෝ සුපරිකම්ම කතෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ සබ්බාකාර සම්පන්නෝ තත්ත්‍රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පන්නු සුත්තං වාති මහරජ යම්සේ සොඳුරු පිරිසුදු ආකාරයක පහළ වූ අටැස් වූ මොනවට පිරියම් කළ සියුම් වූ විශේෂින් පහන් වූ පිවිතුරු වූ දෝවනාදී සියලු ආකාරයෙන් යුත්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 විඤ්ඥානක් එත්ත සිතන් එත්ත පටිබද්ධන්ති මහරජයේ පරිද්දෙන්ම මහන්තමේ මෙසේ සමාධිගත සිත පිරිසිදූ කල්ලි දීප්තිමත් වූ කල්ලි කෙලෙස් යටපත් වූ කල්ලි උපක්කලේශයන් පහ වූ කල්ලි මුදු වූ කල්ලි කර්මණ්‍ය වූ කල්හි සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්ලි විදර්ශනා ඥානය පිණිස සිත අභිමුඛ කෙරේ. එය අතට නමා හරි හිතෙම මගේ මේකය වූ කලි රූපීය. සතර මහා භූතයන්ගෙන් හැදුනේ මාපියන්ගේ සුක්‍ර ශෝණිතයෙන් නිපන්නේ බත්කොමු ආදී ආහාරයෙන් වැඩුනේ. අනිස බවද දුගඳ හරණට සුවඳ විලවුන් ඉදිය යුතු බවද ලෙඩ දුරලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බවද ඒ කලත් විඳෙන බවද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොට ඇත්තේය මගේ මේ සිතද මෙහි ලැබගත්තේය මෙහි බැඳුනේ යයි මෙසේ දැනගනි ඉදම්පිකෝ මහරජ සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලං පුඤ්ඤේහි සම්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලේහි අභික්ඛන්ත තරංච පණීත තරංච මහරජ මේද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයකි.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 අන්න එහෙම වෙනවනම් ඔන්න <laughs> ප්‍රශ්නයක් එනවනම් නැගිටලා එනවා. මහා රාහුලෝද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල සම්මානස්ත දේශනා කරනවා රාහුල ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා රූපයක් වෙනම් ඒක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මෙනෙහි කරනවා. දැන් මෙහෙම බලනකොට අපි යෝගාවචරයෙන් පැත්තේ අපේ පැත්තෙන් බැලුවොත් මේ ප්‍රශ්නේදී දැන් මගේ නෙමේ මම නෙමේ මගේ ආත්මය නෙමේ කියලා මේ කියන කතා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපි බලන්නේ මේක මේ දේශනා කරන්නේ භාවනාව නොකර ඒ කියන්නේ ආරම්භයට නොපැමිණි කෙනෙක්ට. එහෙමත් නැත්නම් භාවනා කරපු කෙනෙක් ඒ භාවනා කර්මස්ථානය ගත්තොත් අපි ඒ කර්මස්ථානේ කොයිතරට වඩපු කෙනෙක්ද කියලා අවසරයි සම්පූර්ණ ටිකක්. ටික මේකමයි ඔය කියන්නේ ඒ පේන රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන එක තමයි යුවත් කතා කරන්නේ. ඒක පේන දිලා තියෙන උපමාව මණිකකට සමාන කරන නිසා මේක නිකන් මම කියාපම්, මගේ කියාපම් වගේ අදහසක් එනවා. ඒ කියන්න හදන්නේ විඥාණය මේ රූප හොඳට පේනකොට විඥාණය ඒ රූප බදාගන්න නැත්නම් රූපය අල්ලගන්න පෙළඹෙන ගතියක් තියෙනවා. ඒ ඒ බැඳීම හරහා තමයි සංසාරේ වෙන්නේ. ඒ නිසා මේ ඊටාම් පිසුදුට රූප කපු මණිකක් වගේ පෙන්නුවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ කිව්වොත් එතු ගැන්නුවොත් විඥාණයට ඇවිල්ලා මේක අල්ලගෙන මේ ඉදිරි ගමනක් යන්න හම්බ වෙන්නේ. මේ මේක අල්ල ගැනීම හරහා තමයි මෙතකොත් ගිහිල්ලා තියෙන්නේ. ඒක සුන්දරව පෙන්වත් සුන්දර නැතුව පෙන්වත් විඥාණය ගිහිල්ලා නාම රූපයක් අල්ල ගන්න ඕනේ විඥාණයට පවතින්න. ඒ අල්ල ගන්න රූපේ පිරිසුදුනත් අපිරිසුදුනත් විඥාණය අල්ල ගන්නවා. ඒ නිසා ඒ විඥානේ අල්ලගන්න හේතු වෙන රූපේ විඥාන ලබා දෙන පදනම දැකගන්න වෙන පැත්තකින් කියනවා මේ රූපය පවතින්නේ අරූපයේ උඩ කියලා.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 නමුත් ඇතිදී තියෙන විශාල අවකාශයක ඒ නිසා රූපේ සහ අරූපේ අතර තියෙන සම්බන්ධතාවය දන්නේ නැති කෙනා වස්තුවට බැඳෙනවා. එයා හිතනවා මේ සමස්තයම වස්තු කියලා. නමුත් සමස්තයෙන් 105යි වස්තුව තියෙන්නේ. ඒ තියෙන එක දිදුලනවා. ඒ තියෙන එක බබලන නිසා ඒක තමයි විඥානේ läගගන්නේ. ඒ නිසා රූප ධානයේලා අරූප ධානයට අනේක සමාන සුද්ධ සමාධිය කියලා කිව්වට ඔය ආනන්දසප්පයි සූත්‍රේ තපොට්ටපාද වගේ සූත්‍රවල කිසිම ධ්‍යාන කතාවක් නැතුව රූපේ හොඳට දකින්න කෙනා රූපේ හිවණැල්ල දකින්නවා අරූපේ දකින්නවා ඒකට සමහරට සූක්ෂම රූප කියලා කියනවා ඒ දේ දැක්කේ නැති වුණොත් තමයි රූපයම ආමිෂයම භෞතික දේවල්ම සැපේ කියලා හිතාගන්නේ. ඒකෝර තමයි විඥානය කියලා වහම ඒකට läග ගන්න හදන්නේ. ඒ විනුවට ඒක තමයි සිද්ධ වෙන දේ. යන බුදුහාමර අපිට දෙන උපදේශය තමයි මේ රූපේ හොඳට පිරිසිදු කරලා දැනගෙන මණිකක් අතර ගත්තා වගේ දැක්කට ඕක මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කරගන්න නැති වෙන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පණිවිඩයක් දෙන්නේ. අර කන්ට කියලා කොඳුරන්නේ. එහෙම කුණේ නැත්තම් අපි කරන්නේ ඔය රූප අල්ලගන්න එක තමයි. යෝගාවචරයක් වුණත් පෘථග්ජන සාමාන්‍ය ඕනම කෙනෙක් රූපය අල්ලගන්න තමයි මේ මුළු මුළු භෞතික ඥාන සියල්ලම දුවන්නේ ලෝක ඥාන සියල්ලම දුවන්නේ රූපය අල්ලගෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ තම අරූපේ දැකලා නැහැ. අරූපේ දැක්කනම් පේනවා මේ සමස්තයේ 100 බොහොම සුළු ගාන රූපේ තියෙන්නේ. ඕක අල්ලගෙන නැටුවට පද්ධතියේ 105ක්වත් මේ වශී භාවය ගන්න බෑ. ඒකට අරූපේ කාම තණ්හාව භව තණ්හාව ගියාට පස්සේ විභව තණ්හාව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ භව තණ්හාවේ ක්‍රියාකාරකම් දැක්කන්. ඒ ඒ දකින්න දැක්ම සාපේක්ෂතාවයේ හරහා විතර විස්තර කරන්න පුළුවන්.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 නමුත් ඒ දුම් අංශු ටික එකතු කරලා ගත්තොත් ඒ මුළු කදම්බේ තියෙන පරිමාවෙන් 105ක්වත් නැහැ. ඉතින් අපි මේ අවකාශයක් මෙතන තියෙනවට දකින්නේ නැහැ. අවකාශයේ තියෙන පුංචි අංශු ටික දැනගෙන කතන්දර ගොතනවා. ඒ සාපේක්ෂව අවකාශයේ තියෙන මේ අංශු තියෙන අවකාශයෙන් පරිච්ඡින්න වෙලා කියන කතාව අභිධර්මයේම හරියට හුස්මතු කරලා පෙන්වන්න හදනවා දාර්ශනික පැත්තෙන්.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 අපි දෙන්නෙක් මෙතන ගහ ගන්නවයි කියලා හිතමු එකිනෙකට විරුද්ධයි. ඉතින් ඒ වෙලාවේ අනික් කටේ සාක්ෂි වෙන එක නෙවෙන්නේ. සමස්තය සාක්ෂි වෙනවා. මේ දෙන්නට දෙන්න විරුද්ධයි. ඉතින් මේ මුළු ප්‍රශ්න දිහා ගත්තොත් මේ පද්ධතිය ඇතුළතින් පිට කිසි කෙනෙක් සම්බන්ධ නැහැ. මේ පද්ධතිය ඇතුළත ඕනනම් ප්‍රශ්නයක් කියන්න පුළුවන් නැත්නම් නෑ කියන්න පුළුවන්. ඒකේ ලෝකයේ ආර්ථිකයට කොහොම බලපෑමක් නැහැ. නිසා මේ අපේ පද්ධතිය ඇතුළත මේ තියෙන පුංචි දෙයක් මේ කොච්චර නටන්න දෙයක් ඇති දෙයක් නැහැ. හෙට වෙනකොට ඕක නැති වෙනවා. අපි මේක අල්ලන ඕනනම් මරා ගන්න යන්න පුළුවන්. සමස්තය අරගෙන බලනකොට පේනවා අපේ ඇතුළේ තියෙන ප්‍රශ්නයක් මේක. පිට කිසි කෙනෙක් සම්බන්ධයක් නැහැ. ඕකට පෙට්‍රල් පුච්චන්න දෙයක් නැහැ. දෙන්න එකතු වෙලා එක්ක ගහගෙන මරා ගනින් නැත්තම් තාම දාගෙන. අපේ සමාජික ආදාත් බලන්නේ. අපි බලන්නේ අජෝච්ච ප්‍රශ්නේ. ඒ කියන්නේ මිනිසයා චිත්‍ර බැලුවට කැන්වස් එක පේන්නේ නැහැ. ඒකට අපි අර චිත්‍රය මේ තෙල් සායන චිත්‍රයක්ද, දිය සායන චිත්‍රයක්ද, දක්ෂ ශිල්පියෙක්ද නැද්ද කියලා බලනවා. ඇදලා තියෙන කැන්වස් එක ගැන අපිට කිසිම හැඟීමක් නැහැ. අපිවත් වෙනසක් දැන්න රූපේ වෙනසක් අපි අපි කිව්ව කමටහනක් වඩන්නේ නැතුව කියන්නේ අපි ආනාපානිය ගත්තොත් ආනාපානිය ඒ භාවනා කරලා වෙනස්කම් කියන්නේ ආනාපානිය ගෙවෙන තෙක් බලනවා කියන එක ඒකවත් නොකර යම් කිසි කෙනෙක් මෙතනදී මම මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අපි මෙහෙම විශ්ලේෂණය කළොත් අපි මෙනෙහි කරුවොත් දැන් මෙතන තියෙන්නේ මේ දේශපදනමක් මත නෙමෙයි ඕන මිනිකම මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මය. දැන් මෙතනදී යාට අර මන් කියන බුදුරජාණන් වහන්සේ කියන අවබෝධය තියනවාද එහෙම නැත්නම් මේ දේශපදනම දේශපදනම ඥානපදනම මේක කියලා කියන්නේ. ඉතින් ඒක මෙහෙම නිදර්ශනයක් දෙනවා. කවදා හරි කෙල් ගහක් මුළු සිට අග දක්වාම කෙන්දෙන් කෙන්ද කෙන්දෙන් කෙන්ද ගලවලා ඒ මිනිසයා මේක විනිශ්චය කරනවා මේක ඇතුලේ ආරයක් නැහැ. ඊට පස්සේ දවසක මිනිහා කේල් ගත්තක් කේල් ගහක් අරගෙන කඩුවෙන් කපාරිචස් ගාලා කපලා බලලා කියන මේක හරයක් නෑ කියලා. මොකද අර ගිය පාර දැකපු නිසා එයා දන්නවා මේක කෙහෙල්මයි. දැන් ආයෙ පතුරු ගහ ගා බලන්න ඕනේ නෑ. අර වෙයි අධ්‍යක්ීම නිසා අද කේල් ගහ කපලා ගාලා කියනවා මේක කෙහෙල් මේක වැඩක් නෑ කියලා පැත්තකට දානවා. එයාට කලින් ලිපිච්ච අධ්‍යක්ීම නිසා මේ අධ්‍යක්ීමේදී ආයෙ පිරිසිදුද බලන්න ඕනේ නෑ. දැන් මේක කේල් ගහක් මේක වැඩක් නෑ කියලා කියන්නේ ද්වේෂයෙන් නෙවෙයි. එතකොට පරණ වෙච්ච අධ්‍යක්ීමේ ඥාණයෙන් බලන්නේ. එහෙම නැතුව කවුරු හරි කෙහෙල් කක් ගෙනල්ලා මට මේක රුපියල් 5ක් දෙන්න කියලා කිව්ව වෙලාව යන්නේ අල්ල දාපෝ.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 ඔය පොඩ්ඩක් පහුරු ගාපුවා කියනවා කෙසෙල්. ඕකේ අර පද්ධතියක් නෑ. කියලා එතකොට යාට ද්වේෂ නෙවෙයි කියන්නේ අර ඉස්සෙල්ලා ලැබපු අත්දැකීමේ ඥාන පදනමයි. ඒ කටුකුද්ද ස්වාමීන් වහන්සේ කියනවා කෙහෙල් ගහක් පතුරු ගහලා හැම අංශුවක්ම වෙන් කර කර වෙන් කරන මේක හරණා කියන්න ඕනේ නැහැ.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 අර ඥානී ආభాෂයෙන් යා කියනවා මේකේ ආර පද්ධතියක් නැහැ කියලා. හැබැයි ඉස්සල්ලාම තාට ඒක දැකම නැති කෙනාට තාම සැකයක් තියෙනවා මේ තියෙන හැඩේ හැටියට හොන්ත හර තියෙන ගහක් වෙන්න පුළුවන් කියලා. ඒකට කියනවා ඔයා කොහොමද විශ්කල දාන්නේ නිකන් තරහෙන් කතා කරන්නේ මේ මේ මේකේ තියෙන බලේ ඔයාට තියෙන්න පුළුවන් පොඩ්ඩක් බලන්න පැත්තකටලා. මට වෙලා ගන්න බෑ. මම විනිශ්චිතයි මේක හර පද්ධතියක් නැහැ. ඔයා බැලුවට ප්‍රශ්නකුත් නැහැ. බැලුවොත් ඔයා කවදාද මගේ පැත්තට එන්නේ? එයා ඊට ඉස්සෙල්ලා දැකලා නැහැ. ඒ නිසා එයා හිතනවා කේල් ගහේ හරයක් තියෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා විදිහේ මම පමා වෙන්න ඕනේ. බලාගෙන එන්න පස්සේ පන්තිම් බස් එකෙන් අපි යනවා. ඒකට මෙයාට නිඳා කරන අදහසකින් නෙමෙයි කියන්නේ. යාට පරිශෙන්ට ඉඩ දෙනවා. ඒ නිසා අන්වේ ඥාන වශයෙන් මේක තේරුම් ගන්න වෙලාවේදී මුලින් ලැබ ප්‍රත්‍යක්ෂ ඥානෙ තියෙන කෙනාට ඥානපදනමේ තමයි ගමන යන්නේ. ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන නැතුව පොතේ දකපමණින් මේ තර්ක ඥානෙන් මේක ඔප්පු කරන්න ගියොත් ඒක ද්වේෂ පදනමක් නුරුස්නා ගතියක් එන්නේ ඒක හරිම අමාරුයි අල්ලන්න. තර්ක කරන වෙලාවේ මම මෙයාව පරද්දන්න හදන්නේ මේ මනුස්සයාට මේ මේ අනවශ්‍ය දෙයකට දඟලන්න හදනවා කාලයෙන් ආස්ති කරන්න එපයි කියලා කියන්න හදනේ කරුණාවෙන්ද යටපත් කරන අදහසින්ද මාන්නෙන්ද ද්වේෂෙන්ද කියලා හිතන්න අමාරුයි. කොහොම නමුත් මම තේරුම් ගත්ත එක්කනා නම් මෙයා හිතුවොත් මම කතා කරන්නේ ද්වේෂයෙන් කියලා කවදාකවත් මට සත්‍ය අවබෝධ කරන්න බැරි වෙන පාපේ මටයි අයිති වෙන්නේ.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 මොකද මයිත් එක ද්වේෂයක් හටගෙන තියෙනවා මෙයාගේ. මොකද මම මෙයා චල තලන්න හදනවායි කියලා. ඒතර මේ ද්වේෂයට මේ දන්න කෙනා වග කියන්නේ. එයාට ඒ ද්වේෂය ඇතිලා තියෙන මං ඉදිරිපත් කරපුව කම හොඳ නැහැ. මම එයාට අනුකම්පා කරලා යනවා. මම මේක තේරුම් ගත්ත ඔයිට වැඩි වෙලා අරගෙන මම දැන් ඉක්මනට ගෙන වරුවෙන් තේරුම් ගන්න කියලා බලපෑම් කරන්න හදනවා. තමන්ගේ මට්ටමින් කවදාකවත් අනුමනින්න බෑ කියලා ලොකු සාන්ති කියනවා. යාළ වෙලාවක් දෙන්න හරි මම හරි හරි වාට මේක බලන්න මම මොකද කරන්නේ දැන් සාංශුත්‍රන වාඩිලා ඉන්න මන්ට මේක හිතක් කරන්න කපල බලන හරි ගියතක් දෝන බල හැක්සෝ එකක් දෝන ගාන ගියතක් දෝන අයියගේ කොයි එකද ගෙනත් දෙය ඉක්මන කියන මට ගමනක් යන තුන මම උඹනි සයින කපල බල හරි ගැසලා බලන්න කරවනිනකොට මේ මනසට තේිනවා මේ මේ මේ ස්වාමීන් වහන්සේ කාරණේ දැනගෙනත් මට හේතු ගන්නට විවේක ගන්නවනේ එතකොට මුදිතාවක් නෙන්නේ ඒක ඥානයට බොහොම සාදරයි.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 ඒකෙන් වෙන්නේ ඊගාට අවබෝධ කරන මිනිසයා අපහසුවකටපත් කරනවා. තේරුම් ගත්ත එක්කනට මේක තේරුම් ගන්න ලේසි. තේරුම් නොගත් එක්කනට මූල පරිශන කළ ඕනේ තේරුම් ගන්න. ඉතින් ඒක දවස ඒක නිකන් ඒක විහිළුවර කතා කරනවා ඒක ඒ කියන්නේ ඒක පෙන්ලා දෙන්න හදනවා මේ ලොක්කයි ආයසක ලොක්කයි පුතයි ඉන්නවා ලොක්කට දැන් කන් ඇහෙන්නේ ඒ අනම්මනක් නැහැ ඒක පාට මේකට රිලෙව් එක යනවා හරි කප්ටෙක් වහනවා හරි ලොක්ක අහන මොකද්ද පුතේ මේ ඒ පුතත් තාත්තා වෙනුවෙන් මේ උපස්ථාන කර කර ඉන්නේ කපුටේ තාත්තා කියලා ඊට පස්සේ කියනවා මොකද්ද පුතේ මොකද කපුටේ අනුන්ට ඇහෙන්නේ නැහැ මොකද්ද උඩ දැන් කිව්වනේ කපුටෙක් ඊට පස්සේ නෑ මොකද්ද උඹ කිව්වේ කපුටෙක් කියලා මං තාත්තට දැන් සැරයක් කිව්වා ඒක කපුටෙක් කියලා දැන් එන්න එන්න හැම පාරම තාත්තා තාත්තට තාම ඇත්තටම කන් ඇහෙන්නේ නැහැ ඊට පස්සේ පස්සේ සැරට බයි බයිනකොට අනම්මන තාත්තා නැහැ ඒ ලෝක තුතගේ ලෝකගේ නෝ පොඩ්ඩම නැගිට්ටුවන් කියලා ලෝකෙ මේට ඇවිදගෙන ගිහිල්ලා දින පොතක් ගේනවා. ගෙනල්ලා තියාගෙන කියනවා උපුංචි කාලේ පුතේ බාකුරු දන්නේ නැති කාලේ කපුටෙක් ඇවිල්ලා ගහුවා. තාත්තේ ඒ ඒ මොකද කියලා උඹ ඇහුවා. මම උඹට කපුටෙක් කිව්වා. උඹ දන්නේ නැහැ. ඊට පස්සේ මම උඹට කිව්වා කුරුල්ලෝ කියලා જાතියක් ඉන්නවා. පියාඹන જાතියක්. ඒ කුරුල්ලන්ගේ මේකට කියන්නේ කපුටා කියලා. උඹට තේරුන්නේ නැහැ. මං තුන්වෙනි සැරේටත් උඹට කියලා දුන්නා.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 ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය දැනුම ද්වේෂයටම යොමු කරන්නේ. ධර්මේ බෑ. සිය සැරයක් ඇහුවනම් සිය සැරයක් කියලා දීපා 101 වෙනි වතාවටත් කියපා. 102 වෙනි වතාවටත් කියලා යෝසපම් පපුව කියන මිසක් 100 100ක්ම වගේම ගුරුවරයෙක් වෙත්තේ. ඒක දන්න මිනිහා ඒ ඒම ගමනක් මේ තේරවාදයේ තියෙන්නේ. දැනුම තිබුණාට අපිට කිසිම වෙලාවක ඒකේ අධිකාරී ශක්තිය නැහැ. දැනුම තියෙන කෙනාට වටිනාකමක් තියෙනවා. අනිත් එක්කනා යම් හේකින් පුද්ගලයාට ද්වේෂය නිසා හෝ ධර්මයේ තේරුම් ගන්න බැරි නිසා හෝ නාවොත් ගෝලයාගේ දෝෂයක් කිසිම නැහැ. ඒ තන්නේ කර ගුරුනාථගේ දෝෂේ. ඉතින් එන්නේ එන්නේ එන්නේ කිරවදින්න වදින්න පොළොවට නැමෙනා වගේ කරලක් උණ ගහක්.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 එහෙම කිසිම අයිචු අයිචු අයිචු කරන්නේ සරුවචනanse සෝපක ගාවට ගිය වෙලාවෙත් රාහුල පුංචාම රෝට කතා කියලා දෙන වෙලාවෙත් සුද්ධෝදන රජුණන් කියන ලායිත් එක ගානට තියෙන දැනුම නිසා කිසිසේත්ම අඳින්න එපා. කිය මොයි මේ සද්ධර්මය යන්නේ අපි මේ. මේ නෛර්යානික දෙයක් කියන්නේ. හැබැයි තද වෙනවා තද වෙනවා මේක. එක සැරයක් කියනවා දෙකක් කියනවා තුනක් කියනවා. කමඨාන් සුද්ධ කරන්නේ කියන හරියක් නටියයි බල්ලයි කතා කතා කරන්නේ. ඒ තියෙද්දිත් එයා මනාප කරවගෙන කමඨාන් සුද්ධ කරන්න ගෙන්නගෙන මේ පිස්සු කතා කරද්දී කොහොම හරි කළා කෙරුවේ නැත්නම් කොහටද යන්නේ තේරවාද සාසනේ? නන්නත්තරයි. ඒ නිසා දැනගත්තු මනුස්සයාට තියෙන වගකීමක් නොදැනගත් එක්කනට වැඩිය ඉවසපම් පපුව. අපි එමුනේ දැනුම තියෙන මිනිහට අධිකාරී ශක්තිය වැඩි වෙනවා කියලා නේ ලෞකික දැනුමේ තියෙන. මේක නෑ. එන්න එන්න එන්න එන්න නැවතත් නිහතමානී වෙලා ඒ පුංචි දේ බය පුංචි කියලා නෑ. බහ තෝරන වෙලාවේදී ඒක තේරුම් කරලා දෙන්න ඕනේ. දැන් තේරුම් කර දෙනකොට මේකෙදිත් පේනවා රූපය වටිනා දෙයක් විදිහට තේරෙනවද නොවටිනා දෙයක් තේරෙන විදිහට තේරුම් ගන්නවද කියන එක ඔතන දෙකේම පැටලිලා තියෙනවා. මේක මැණිකකට සමාන කරලා තියෙනවා. මැණිකක් පිරිසුදු කපෝ මැණිකක් වගේ දැන් රූප නාමයෙන් වෙන් වෙලා පේනවා. රූප නාම රූප පරිච්ඡේද වෙන් වෙලා තියෙනවා. නමුත් මේක මම කියාපම් මේක මගේ කියාපම් මේක මගේ ආත්මේ කියාගන්න නෙවෙයි මේ නිදර්ශනය දෙන්නේ. එහෙව් පෙනුනත් ඒක විඥානයේ ප්‍රිය උනත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ ඒ නිසා මේ හුවා දක්වන්නේ අගේ පෙන්වන්නද නැත්නම් බෙල්ල කපන්නද කියන එක දෙන නිදර්ශනේ හැටියට නොම ගෑන් දීලා තියෙනවා. ඒ නිසා කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕන. අහන්නා සීබු කොහොම ඇහුවත් කියන්නත් මතක් කරලා දෙනවා මේ නිදර්ශනේ දීලා තියෙන විදිහට නිදර්ශනෙන් ගන්න මේ උපමාවෙන් ගන්න උපමේය රූපය අගේ කරන්න නෙවෙයි මේ කියන්නේ රූපේ නාමයෙන් පරිච්ඡේද කරලා දැනගන්න එක.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 ෂටකපටත් නේ ඔබ ඒක තේරුම් ගන්නේ තේරුම් ගත්තේ නැත්නම් ඔබ විනාසයි. ඔබ මේක මම කියා ගන්න. විඥානේ ඔබට කියනවා මේකට මම කියපන් කියලා කියන්නේ ඇයි ඒක මැනිකක් වගේ. ඥානවන්ත යෝගාවචර දැනගන්න මේ සෙල්ලම තමයි විඥානේ දිගටම කෙරුවේ අපට. ලැබෙන මොනවා හරි දෙයක එක්ක ද්‍රෝය යල්ලන. එහෙම නැත්නම් ප්‍රතිනාම දිහාලා අනිදිව නැතුව මේකට මං කියන්නේද? මේකට මගේ කියන්නේද? මේකට මගේ ආත්මය කියන්නේද කියලා ඉතින් කුකුළු පපා කොමල පපා එනවා විඥානේ. එනෝට කියන්නේ කර්මා කරලා දෝ බහුරූපෝල නතර කරපන්. ඔය කියන උඹත් මගේ නෙවෙයි. ඒ විඥානයත් මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මය.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 ඉතින් මානසිකාරේ පවත්තන්න ඉස්සෙල්ලා සමාධිය ඇවිල්ලා ඒ මට්ටමට උර දෙන්න ඕන. සමාධිය නැතුව ඉතින් කියලා වැඩක් නැහැ. ඔතෙන්ද ඔතෙන්ද එනකොට රූපේ රූප සංඥාව බවට පත් වෙලා තිබුණාට පස්සේ තමයි මානසිකාරේ වැඩ කරන්නේ. කියන්නේ ගහෙන් කැඩුවට gediya කිරි වැදිලා තිබුණ නැත්නම් දුම් ගැහුවට ඉදෙන්නේ නැහැ නේ. හිදුනට ඇඹුලනේ. ඉදෙනවා ගහ ඉදෙනවා මීතෙන් ගහපු ගමන් මොනවද මේ කාබයික් ගහපු ගමන් ඕන එකක් ඉදෙනවා. ඔය ගහේ බඩු නෙවෙයිනේ. ගහේ බඩු වෙන්නේ ගහේදී කිරි වැදිනකන් ඉඳලා අරගත්තා නම් එක gediyak ඉදෙනකන් ඉඳලා gediya ඔය gediya ටික කැඩුවා නම් අනිත් එක හිරි වැදිලා. එතකොට රසයි. කියන්නේ ගහේ දුන තරම රැඳි වුණාට බඩු මාකටයකට දාන්න පුළුවන්. නමුත් මේ ගහ නිකන් gediya කිරිවදින්නත් ඉස්සලා ඉදවන ඉදවනවා වගේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කිව්වොත් ඇඹුල තමයි කණ්ඩ වෙන්නේ. ඒවට කියනවා අමුඹ කනවායි. ඉතින් එතෙන්ට එනකන් සමාධිය ගෙනියන්න ඕනේ කොතෙන්ට එනකන්ද කියන එක යෝගාවචරයට තීන්දුව කරගන්න බෑනේ. සාධාරණයි මේක. යෝගාවචරය නිසා පුළුවන් තරම් අව탁සියු කරපන්. පුළුවන් තරම් ඉහළ සමාධියකට යන්න අරපන්. ඉහළ සමාජයට ගියාම වතුර පිරිසිදුයි පේනවා. අඩියක් පේනවා මූණත් පේනවා. නෑ නෑ නෑ ඔය පොඩ්ඩක් තිබුණාම මට ඇති කියලා පටන් ගන්න ඇති. මොකද නියම විනිශ්චය එන්න ලක්ෂ කෝටි වාරයක් ඒකම කරන්නේ. කරනකොට කරනකොට මේ සමාජයේ පිරිසුදුකම වැඩි වෙනවා. ඒක නියම ධර්මයක්. වශී කරන්න කරන්න පිරිමදින්න මනින්ට පිහිය ගෑවෙනවා. ඒ සමාධිය පුළුවන් තරම් ඉහළට ගෙනියන්න ඕන. අපි මේ විපස්සනා කරනවායි කියලා ওই ලාවට සමාධියක් ආපු ගමන් යන්න ගියාට ඒ වෙලාවේ මට ගහපා දෙන්න පුළුවන්. නමුත් නැවත නැවත අපේ ඒක අපිව ඩිෆෙන්ඩ් කරන්නේ නැහැ. ඊගාදාසේ මම අනිත් පැත්තට යන්න ඉඩ තියෙනවා. නිසා වෙච්ච දේම නැවත නැවත කරන්නේ කරපු දෙයට කරන ගෞරවයක් වශයෙන් මිසක් අභියෝග කිරීමක්වත් තව තක්ෂේරු කිරීමක්වත් නෙවෙයි. ඒකම කරන්න නැවත නැවත කරන්න. කල හොඳ නම් අවරු ගහමක් වේද ආයෙත් කරපන්.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 අසල සමග ප්‍රශ්න ගන්න මේ අසන දැන් රියැලිටි එක දැකපු ටීචර් ගුරුතුම් ගුරුවරයා මේ අර ඔල ඇත්තටම රියලිටික දැකලා ඔලමල ගුරුවරයෙකු දෙන්න කියන්න පුළුවන්ද එහෙම නැත්නම් අර ඔලමල ගුරුවරයා කියන්නේ රියලිටික දැකපු නැති කෙනෙක්ද ඔලමල ගුරුවරයා මෝඩ ශිෂ්‍යෙකුට විතරයි ඉන්නේ ශිෂ්‍යයාගේ මෝඩකම තමයි ගුරුවරයා ඔලමල වුණත් ගුරුවරයෙක් වෙන්නේ ශිෂ්‍යයා දක්ෂ නම් හැරෙනකොට දන්නවා මේක ඒල් ගහද පොල් ගහද කියලා ඒක මම අමර ප්‍රකාශයක් <laughs> ගුරුවරයයි ගෝලයයි ගුරුවරයා ඩිසයිඩ් කරන්න කියලා මතක තියාගන්න. ගුරුවරයා තමයි ගෝලයා ඩිසයිඩ් කරන්නේ. ගුරුවරයා ගෝලයාව ඩිසයිඩ් කරනවා නෙවෙයි. ඈ ගෝලයා තමයි ගුරුවරයව සිලෙක්ට් කරන්නේ. ගුරුවරයෝ ඉන්න ඕන තරම් මේකේ. මේ කාමයේ උගන්නන්න ගුරුවරු ඉන්නවා රූපලාවන්‍ය උගන්න ගුරුවරු ඉන්නවා නිවනට යන්න ගුරුවරු ඉන්නවා සමත ගුරුවරු ඉන්නවා ඉපද කොයි එකා තෝරන්නේ උඹ තෝරූපේකා හැරෙන්න තමයි ඔබට හම්බෙන්නේ. මට කියන්න බෑනේ මොහොම තෝරපන් හරි උන් තෝරපන් කියලා. ඒක ඒ තමන්ගේ කර්ම ශක්තිය තමයි තෝරන්නේ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑය. තෝරූපේකට තේරෙනවා. එච්චරයි. ඒක ඇහිවිල මොකුත් නැහැ. මේ මෙයා තෝරලා මෙයාගෙද්ද ඉගෙනුව මෙයා හරා ගන්න හදනවා කියන එකනේ අපිට පැටලිලා තියෙන තැන. ඒක බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න. උඹයි තෝරන්නේ ගෝලයා ගුරුනාංශේ. එසේ උස්මාසේ දෙන දෙක අපක්. ඒ උඹට තෝරාගත්ත බැනගත්ත වෙලේ ගහපන්. වෙන කරන්න දෙයක් නැහැ. නිසා කවදාකවත් කුරුවරේ තෝරන්න භාවනා ක්‍රමයක් තෝරන්න කාටවත් බලපෑම් කරන්න යන්න බෑ. කෙරුවොත් සහ ගහන අපරාධයක් ඒක. ඒ කියන්නේ මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා දූපන් දූපන් කියලා ගෙවිටක් කරන් තරන්න. මොන පිස්සුද පෙට්‍රල් වාහනට ඩීසල් දාලා කරන්න බෑ. අපි ඉන්න කාර් එන්ජින් එක හදන්න ගියා වයන්ට. ඩීසල් වල ඩීසල් එකේ টොප් මේ මේ එන්ඩ් එක අඩු කරලා පෙට්‍රල් එනකොටම පුපුරන්න. ඒක <laughs> ස්පාක් වෙන්න ඕනේ. ඒ ඩෙන්ඩඩ් කැපැසිටි එක ඩීසල් වල පෙට්‍රල් වෙනස්. කොම්ප්‍රෙසර් එක වැඩි කරලා අනම්මනම් කර කරලා බැලුවා එන්ජින් ඩීසල් එන්ජින් එකක් කරන පෙට්‍රල් ගහලා ටෙක්නිකලි හරවන්න පුළුවන් කියලා. අයිට වැඩි ලේසි ඩීසල් එන්ජින් දෙකක් කරගන්න එක. <laughs> කරන්න බෑ. ඒක තමයි ට්‍රැක්ටර් එකක් කරන ඔය කොරියන් දුරේද? ට්‍රැක්ටර් එකක් ඒක පෙට්‍රල් වලින් ස්ටාර්ට් කරලා ඩීසල් වලට ගන්න. නෑ ඔය සාමාන්‍ය කරන්නේ පෙට්‍රල් ස්ටාර්ට් කරලා භූමි තෙල් දුවන මැෂින් එක තියෙනවනේ. ඒ දෙකේම අනේක වෙන එක කොම්ප්‍රෙසර් එකෙන් ඒ ස්පාක් එකේම තමයි පත්තු වෙන්නේ. ඩීසල් එක ස්පාක් වෙන්නේ නෑනේ. ඒක අර ස්ප්‍රේ එක එනකොට කොම්ප්‍රෙසර් එකටයි හීට් එකටයි බක් ගාලා පුපුරනවා. ස්පාක් එන්ජින් ස්පාක් එකක් නෑ. ඒ වගේ මේ මේ අපි අපිට යම් කිසි මේ වැරදි ආభాෂයක් ලැබුණා වැඩි උපදේශයක් ලැබුණා නම් ඒක ඉල්ලගත් උපදේශයක්. ඔබ තමයි ගුරු රැසිලෙක් කරලා තියෙන්නේ. එහෙනම් කාපා. නිසා කාටවත් දොස් කියන්න බෑ. අනිත් එක තමන්ට තමන්ගේ ගුරුවරයා තීන්දු කරන්න තියෙන හැකියාව තමයි මානව අයිතිවාසිකම් කියන්නේ. එකම ගුරුවරෙක් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා කාටවත් මේ ලෝකේ චපල ගුරුවරු නැහැ. චපල ගෝලයෝ ඉන්නවා.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 ඔයිල් රින්ග්ස් වල පොඩි ඉඩක් තිබ්බට ඒ බෝර් සයිස් එකයි පිස්ටන් සයිස් එකයි ජාඩියට මූලිය වගේ හිටලා තියෙනවා. ඒ ඒ චිත්ත නියාමයේ දැක්කට පස්සේ වෙන જાතියක් අකේකට දාලා දුවන්නේ. ඒ නිසා ගුරුන්නාන්සේ නෙවෙයි ගෝලයා සිලෙක් කරන්නේ. කරන්නත් එපා. ගෝලයන්ට කියන්නේ ඔබට ඕන එකෙක් තෝරාගෙන යවා මගුලක් කරගනි. <laughs> ඒ අනුව තමයි සාකසාද යන්නේ. දාකවත් මේ අහවල් ගෝලයා තෝරපන්, ආවල් කමටහන තෝරපන් කියලා කියන්නේ අන්න ඒක සහගාන අපරාධයක්. කවදාකවත් දෙන්න ගියොත් ඒ පෙට්‍රල් වාහනේ ඩීසල් දැම්මා වගේ මුණින් අපු කලයකට වතුර එක්කලා වගේ තමයි. ගෝඩේ තුරුකෝ අවස්ථා තියෙනවනේ දැන් බුදුරයන් වහන්සේ නිසුලීතන කතාව එන්න යන මහන් වෙන්නේ. බුදුහාමුදුර ගෝලෙක් වශයෙන් නෙමෙයි බුදුරයන් වහන්සේ තිබුණා. ආසියන්සේ ඥානෙ මේක දන්නව හොඳටම. බුදුන්සේ හැම කෙනාටම සුනිත කරපු සෙල්ලම කෙරුවේ නෑනේ. අඟුලිමාට වෙන සෙල්ලමක් නේ කෙරුවේ. පටාචාරට වෙන සෙල්ලමක් කෙරුවේ. ඒකට මේ බුදුරජාණන්සේ විශේෂ ඥාන තියෙන ආශ්‍යානුසය තියෙනවා දන්නවා. අපි කනා බල්ලන් ගිහිල්ලක් නේ කරන්නේ.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 ඔක්කොටම තේරුම් ගන්නේ කියලා බොරුවට කේන්ති ගන්න යන්න එපා. ඒක යෝගයක්. ඒක විදිහට බලන දෛව යෝගයක්. ඒ උනේ නැහැ කියලා මේ ඔක්කොමලා මගේ බන වලට කැමති ඔක්කොමලා මයි පිටිපස්සේ එන්න ඕනේ ඔක්කොමලා අනික්‍රම අතාරින්න කියලා ගිය ගමන් උරුණාසිට හට් ඇටැක් එනවා ලංකාවේ බර ගාන කර්මස්ථානවලට මැරලා තියෙන හට් ඇටැක් වල ඒ මොකද මේ මම කියන ධර්මයට මෙච්චර ලස්සනට කියද්දී ඇයි මෙයා මට නතු වෙන්නේ නැත්තේ? දැන් මෙයා නතු වුණාට ඇයි මෙයා නතු වෙන්නේ නැත්තේ? ඉතින් ඒක හිතනවා මේ මම ළඟට ඔක්කොම එන්න ඕනේ කියලා. එක්කෙනෙක් අය ගන්නේ යන ගම්සේ උදෝයි කියපු ගමන් මෙන්න හට් ඇටැක් එනවා. එහෙම එන්න බෑ. මහිරුවාට පස්සෙත් පුරුවට මාරු කරනවා. ඒ ඒ නරක දෙයක් වෙන්නේ නැති කියන්නේ ඒ බනිස් වලට ඒ කෙසෙල් ගෙඩි කියලා කතාවක් අහලා තියෙනවා. එච්චර තමයි සාසනෙත් එච්චරයි. කවදාකවත් තීන්දුව කරන්න එපා. ඕනේ දෙයකට ඕනේ දෙයක් දාලා කරන්න පුළුවන් කියලා හරිම ප්‍රිසයිස් මේකේ වැඩ පිළිවෙල. ඒක දන්නවනම් තේනවා ධර්ම ගැඹීරත්වය කියන්නේ ඔක තමයි. ඕනේ නැතුව කවුරුත් මේක හේතුගත යුතුයි. නැත්තම් මගේ බණ ඔක්කොම තේරුම් ගන්න ඕන කියලා හිතුවනම් එහෙනම් ඉතින් පටලවන්න. එහෙනම් බණ කියන්නත් බෑ ඒකට. ඒ නෛර්යානිකත් නෑ ඒක. ඒක නිසා සම්පූර්ණ විවෘතව තියාගෙන යන්න <clears throat> ගුරුවරයාත් උපරිම හේතු සම්පාදනය කරත් ඵල අපේක්ෂා කරන්න නරකයි. අපේක්ෂා කෙරුවොත් බලාපොරොත්තු සුන් වෙනවා. අර ආදි සිතිවිල්ලක් ආවම ස්වාමීන් වහන්සේ ඒ රාජ සිතිවිල්ලක් ආවම අර කියලා දින ස්වාමීන් වහන්සේ කියනකොට මට කතන්දරේ මතක නෑ මේ ඉඳගෙන ඉතින් ඉඳගන්න ඒක සමතුලිත කරගෙන යන්න කියලා. ඉතින් පොඩ්ඩක් නෑ පින්න පාට යන වෙලාවේදී ඉදානි ආහාර ගවේටි දුක්ඛං කියලා එකක් තියෙනවනේ. බලු රාවපේනවා, අසෝ ජරා කල තියෙනවා, පිස්සු අසෝ ඉන්නවා, පිස්සු බල්ලෝ ඉන්නවා, බාගෙට ඇඳගත්ත ගෑනු ඉන්නවා. ඉතින් මේවා දකින්නකොට ගේන පින්නපාතේ ටිකට වැඩි කෙලස් වෙනවනේ. පින්නපාත චාරිකාවේදී. ඉතින් ඒකට සමාජලාට දන්නවලු පින්නපාතේ නොගින් කරන්නත් බෑ. ගියොත් ඔයගේ මොන හරි විසම දර්ශනයක් පේන. ඊට ආවට පස්සේ මුළු දවසම ඒකට තැවෙනකොට පින්නපාතේ නොයන්නේ. එතකොට එයා කරන්නේ බඩතුලේ පාත්‍රය තියාගෙන හේම වාඩි වෙනවා. වාඩි වෙනකොට පිටිපස්සින් ආමතුරු දාන්නවා මේ මම ඉස්සරහින් යන්නේ මනෝනන්ද කියලා දාන්න. ඉතින් එතකොට කියනවා ඔහොම තමයි මනෝනන්දෝකේ හැටි. ඔබ තමයි මේ ආහාර ගවෙට්ටි දුක්ඛ කියලා කියන්නේ. ඒ විස දර්ශන තියෙනවා. ඒ හිත හදාගෙන යන්න ඉස්සෙල්ලම ලෑස්තිලා යන්න ඕන කියලා අර ආමතුරු තමයි ගමන පරක් කරලා මනෝනන්දෝ නැගිටිනකන් එයාට ඒ කියන්නේ හිත සූදානම් කරනවා. එහෙම සිද්ධියක් වුණා කියන්නේ මේ එක අවස්ථාවක මගේ අතින් මෙහිම අල්ලගත්ත කෙනෙක් අවසරයි. මෙහිම අල්ලගෙන ගියා ටිකක් දුර. මං කිව්වා මට මේ කොහොම අල්ලගත්තාම අතීතේ මතක් වෙනවා. දෙපාරක් තුන් පාරක්ම කිව්වා. ඔහොම අල්ලගන්න එපා මම ওই විදිහට ගිහිල්ලා නෑ ඔහොම අල්ලගන්නකොට.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 මං එතනින් එහා කිව්වා මේ මෙහිමයි ඊට පස්සේ අර මට තේරුණා දැන් මෙතනින් එහා ගියොත් හිත කොහොමද සිහිය ඒ කියන්නේ කාගෙන් හරි ආශිර්වාදයක් ඇවිල්ලා හරි දැන් මේව වුණා ඊට පස්සේ විතික්‍රමණේ වුණේ නැහැ. නෑ නෑ නෑ විතික්‍රමයක් වුණේ ඒක තුලසියෙක් තරමකටවත් ගියේ නැහැ.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 ඉතින් ඒව තමයි අපි සාමාන්‍ය කාමයට කිට්ටු කරනකොට මෛතුන ලක්ෂණ. ඒව පෙන්නේ දස්සන සවන සමුල්ලේපන දස්සන සවන සමුල්ලේපන සංසග්ග අන්තිමන තමයි සංසර්ගයට යනවා. ඉස්සලා දකින්න ආසාව තියෙනවා. ඊට පස්සේ අහන්න අවශ්‍යතාව තියෙනවා. සමුල්ලේපන කියන්නේ ළඟ පිරිසුද්ධ දරනදී ඊට පස්සේ අත ගන්න ආසාව වෙනවා.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 නමුත් ඒ කරනකොට මල පණින කිට්ටුයි. අර පැත්තේ අපිට අවශ්‍ය කරන රාග අරමුණක් නම් අතර අත දීම පවා සෑහෙනවා. ඊට පස්සේ සංස්කෘතියට වැටෙනවා. ඒක නිසා ඔය සාසනාවතරණ පොතේ තියෙන සත්‍ය මෛතුන ධර්ම කියලා මෛතුනට යන්නේ ඉස්සෙල්ලා විශේෂයෙන්ම රාගයට ඔද්දල් වෙච්ච හිතක් ඇති කෙනා රාග චරිතයට ඒ එක සැරේ එන්නේ නැහැ ඒක. බොහොම ශීඝ්‍රයෙන් එන උනාට පියවර කීපකින් එන්නේ. ඉතිහාර කියලා එයා කියනවා ඒ වගේ පිටේ වනේ තියෙනවනම් මීමා පඳුරු අතේ රින්ගන්න යන්න එපා. කතාව අහලා තියෙනවද? පිටේ වනේ තියෙන මීමා පඳුරු අතේ රින්ගන්න යන්නේ. පිටේ වනේ බතේ නැත්තම් ඕක ප්‍රශ්නයක් නෑ රින්ගන්න පුළුවන් නේ. ඒ වගේ තමයි Taman ඔද්දල් චරිතයක් රාගෙන ඉන්න ද්වේෂත් වෙන්න පුළුවන්. එහෙමනම් පුළුවන් තරම් බොහෝම බයපැත්ත වෙලා පැත්තකටලා ඉන්න ඕනේ. ඒ වගේම දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මෙයාව අවශ්‍යගත්තොත් වැඳලා කියන්න ඕනේ. ෆිසිකල් කන්ටැක්ට්ස් එපා. මොනම හේතුවක් නිසාවත් ඒක පිටරටවල එහෙම මොනම හේතුවක් නිසාවත් මොන කාගවත් අත තියන්න තහන.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 ඒ කියන්නේ හිත සෑහෙන දුරට ලෑස්ති වෙලා ගිහිල්ලක් තියෙනවා. නැත්නම් සෑහෙන දුරට ආරක්ෂක විධිදාන තිබිලක් තියෙනවා. ආරක්ෂක කියන්නේ කාලයක් තිස්සේ ආරක්ෂක. එහෙම වෙලාව නැහැ. ඒ කියන්නේ අත තියන්න දීලම නැහැ. වෙන උපක්‍රම වලින් අපි පිට මෙව වෙලා තියෙනවා. මෙහිම මල්ලගෙන ඉතින් ඒක කිව්වා රියන්ගේ. මම කිව්වා මේ ඔහොම ඔහොම ඔහොම වුණත් හොඳ නැහැ කියන ඒ ඒක තේරුම් නැද්ද නැද්ද නෑ ඒ මනුස්සයා රාග චරිතයක් නෙවෙයි නං එයාට ඒක තේරෙන්නේ නෑ ඒ ආලිංගනය කියන්නේ සෝදකම පෙන්වන්න කරන වැඩ ඉතින් මෙහා පැත්තේ තියෙන පෙට්‍රල් ඉන්දර තියන්න ඕන ළඟට යනකොට භග්ගාලා අල්ලනවා ඉතින් අපි දන්නේ නෑනේ ඒ නිසා භික්ෂුන් අතර සම්බන්ධයේදී මොනම විදිහකින්වත් ඒ කිට්ටු පෛරුපාසනකම් කරන්න ගියොත් දැන් අපි දන්න කෙනෙක්ව වුණත් රාගය ඇවිස්සුනට පස්සේ වෙන මිනිසෙක් නේ ඔගේ ජීවිතේ නැතුලේ ආරක්ෂක විදිහට තිබුණොත් මිනිහා ගොඩ එයි.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 අපේ ශික්ෂාවේ තියෙන නොදැනුවත්කම නිසා. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි කාමේ තියෙන්නේ. කාමේ තියෙන්නේ නැති මනුස්සයරත් කාමේ අවසන. ඒ දර්ශනේ ඌ ඔක්කොම දාලා මුළු ලෝකෙම තියෙන්නේ පුළුවන් තරම් කාමකෝප කරන දේවල් නේ. ඒ ඒ කාමකෝප කරවල ඒ මනුස්සයා කාමේ වර්ධවල මිත්‍ක්‍රමණය වෙච්ච ගමන් දඩුවම් කරන්න නීති හදලා තියෙනවා. බොහෝ පොඩු පරාසයේ ජීවත් වෙන්න දෙන්නේ මිනිසුන්ට. ඉතින් ඊට පස්සේ අම්මලා තාත්තලාගේ කුල කුල චාරිත නැති තැනක ජීවත් වෙන කෙනාට පුළුවන් තරම් කාමයේ විශ්සෙනවා. පොඩ්ඩ මිස්සෙච්ච ගමන් නඩු දාන. ඔය කාම ලෝකේ ඉන්න ලොක්කන්ට නඩු නැහැ. ඒගොල්ලන්ගේ නීති තියෙන්නේ. ඉතින් නිසා මේ මිනිස්යාට ආදියට මේ අම්බලයාට නෑ පැණිහැලිය ඇරලා තියලා තවස් රකින්න කියන වගේ පැණි කන්න එපයි කියනවා.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 මොකද අපි අර සිවුර නිසා අපි තේරුම් අරගන්නවා සාවකාගේදී හැංගුම් ආගරි මානසිකත්වයට බලපාන දෙයක් කෙරුණාට කරන්න දෙයක් නැහැ. කෙරු කෙරුවොත් නම් එනයි ඒක අපිට ගන්න. ඒ මනසට ඇති වෙන කම්පැනි ආපහු Taman එනවා. ඒක නිසා භික්ෂු ජීවිතේ ගත කරන්නත් රහත් වෙලා ඉන්න ඕන කියලා කියනවා. භික්ෂුවක් අම්පිරි රාහුල සාංශ මට කිව්වේ මේ මම පැවිදෙන්න හරි ආසාවෙන් ඉන්නවා. ඉතින් හැමදාම හම්බෙන්න යනවා. මට මේ වැඩේ කරන්න රහත් වෙලා ඉන්න ඕනේ. නැත්තම් මේක රකින්නවා කියන එක හැම කෙනෙක්ගේම 60 ලක් වෙනවා. ඊට ඇතුලේ කාමෙත් තියෙනවා, රාගෙත් තියෙනවා. ඊට පස්සේ මිනිසුත් එක්ක හැසිරෙනකොට නිකන් නැති කෙනෙක් වාගේ රංගපාණ්ඩ කියලා අපිට චරිතිකුත් වෙන්නලා දීලා තියෙනවා. බුදුම දඬුකඩේ ගහිල්ලක් තියෙනවා. එනිසා ඒක ඒක හොඳ අභ්‍යාසයක්. ඒක හොඳම ප්‍රායෝගික අභ්‍යාසයක් තියෙන්නේ. ඒ නිසා ඒක හරියට කරන්නම ඒකයි කියන්නේ මේ ආදී මහා සංඝරත්නයේ තියෙන සීල පුදු සත්කාර සාමාන්‍ය සම්ප්‍රදාන කුල භික්ෂුකට ලැබෙනවා. ආර්ය සංඝරත්නයේ තියෙන සීල සත්කාර ආහුනීය පාහුනීය දක්ෂිනීය අංජලිකරණීය සියල්ලම සාමාන්‍ය පු탁ජන සංඝයාට ලැබෙනවා. ඒ බුදුන් අපේ ගල්දුවේ පඬිසාසී ඉන්නවා ඉන්නකොට කියනවා රහතන් වහන්සේ වුණත් සාමණේර නම් පෘ탁ජන භික්ෂුවට වඳිනවා. ආ සාමණේර වුණත් නොතකගෙන වික්ටර් වඳින්න ඕනේ. මොකද මේ පද්ධතිය යන්න ඕනේ.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 මං හිතාන ගියේ ඕමානයක් නෑ ඒ. කාන්තාරයක් කියලා හිතාන ගියාම මොකක්වත් එහෙම මොකක්වත් නෑ. අරාබි මිනිස්සු පුදුම පුදුම මනුස්සකම් තියෙන. ඒ කියන්නේ අපිව හිතන මොනක්වත් ඇත්තේ නෑ. ඒ මේ මිනිස්සුන්ට ඕන විදිහට රාජ්‍ය කරගෙන කටයුතු කරනවා සිංහලයට හොඳට සලකනවා. අපි මිනිස්සු ඇති කරලා තියෙනවා යම් කිසි විදිහට මට පේන විදිහට හොඳ ආකල්පනාව. ප්ලේන් එක බයිනකොට අපේ මනසෙක් ඇවිල්ලා බෑග් එක අරගත්ත. කවදාකවත් යන්න දෙන්නේ නැහැ නේ ඔතෙන්ද කාටවත්. මේ මිනිස්සු ඇවිල්ලා මම හැම මාසෙම සංගණනමක් වැඩමනසාංශ මම තමයි එන්නේ. මම පොලිසියේ උසස් නිලධාරියෙක්. සිවිල් පිට එන්නේ. දකින්න ඔක්කොමලා යාට යන්න දෙනවා. මම ඊයේ ඊරේ 9යි බණ ඉවරනවා. 11ට ෆ්ලයිට් එක. දේ ඉඳලා විසක් වැඩ පිළිවෙල <laughs> පොහේ වැඩ පිළිවෙල ඒක ඉවරලා ඇන්දාවේ 3 වෙනකොට සිල්ලත්තංග වැඩ ඉවර කරා 3:00 වෙනකොට සමි සති පාසල පටන් ගත්තා 70කට වැඩි ළමයි ඉස්සෙල්ලාම වීඩියෝ එක පෙන්නලා ළමයි එක වැඩ කරා උන් කට කරගෙන යන්න දෙන්නේ නැහැ මට පහමාරට පහට නැත ගන්න ගියේ පහමාරනකම් හිටියා ඊට පස්සේ මං හිතුවා දැන් ඉතින් ෆ්ලයිට් එක තියෙන්නේ කියලා ගිහිල්ලා ඇතම 30ක් විතර ඈතට ගිහිල්ලා ලොකු එකක් දීලා තියෙනවා මම අතර.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 නා ඊට පස්සේ කිව්වා දැන් ඉතින් කන දැන් 8යි 8 ඉඳලා 8යි 45 වෙනකම් බණ කියලා 9ට පිටත් වෙනවා. ඒකල එනකොට බඩු ඔක්කොම ප්ලේන් එකට දාලා. මට බෝඩින් පාස් එක ගෙනත් දුන්නා. මේ කීයද කිලෝ වැඩක් නැහැ සාතේ ඒක වැඩක් නැහැ. මම ඒ ගෙදර තියෙන සේරම බඩු මේකට දාන. සබන් පවුඩර් මට අනුර මෙච්චර විතර පොඩි පොඩි ගෙනලා පූජා කරයි තින්. අවුරුද්ද ඒ කරනවා කවදාත් අරගෙන ඉන්නේ. මොකද මෙහි කියලා අඩ නැහැ. තියෙනවනේ. ඒයිතිකාරය කියනවා එයා කෙලිම සුල්තාන් ගාව වැඩ කරන එක්කෙනෙක් කියලා. එයා කතා කරලා කියනවා මේ ස්වාමීන් අත ගහලා තියෙන්නේ මට මොනවත්ක්ම තියාගන්න බෑ. මේ ගෙදරට මම ගොඩ වෙන්නේවත් නැහැ ඔබ වහන්සේ යනකම්. මට මේ මුළු ජීවිතේම හම්බෙච්ච බස් කාලය ඇතුළත සංඥානමක් වඩම ගන්න හම්බුණා. තීර මං කො මනසෙක ගිනිලා වැඩක් නැහැ මෙවුවා. බෑ මට තියලා ගිල්ල මට කරන්න දෙයක් නැහැ. ඈ? නේ නේ කා මේ අර අවිකුද පන්සල දාන්න දෙන්නේ තාර්ථ කාර්යාලයේ පුදුම හිතාගන්න බෑ මේ ඉතින් ඒකවල කියනවා ඒ තාර්ථ කාර්යාලක වගක් නැහැ. පන්තල තානාපති කාර්යයට නරද්ද කරනවා. නැත්නම් තානාපති කාර්යය පන්තලට නරද්ද කරනවා නෙවෙයි. බෝගම් දීලා තියාන මේ මේ මනෝනන්දට වැඩි ලොකු බුදු පිළිමකුත් තියෙනවා. හයික පුතේ හාමුදුරුවනේ. පුදුමාකාර මේ ඒ පිරිසක සංවිධානයේ ඔක්කොම ධාරාතිරන් වල මිනිස්සු ඉන්නවා. ගෘහසීකාව ඉඳලා සුල්තාන් ගාව වැඩ කරන කෙනා දක්වා ඔක්කොම ඉන්නවා. ඒ ඒ මුස්ලිම් මිනිස්සුන්ගෙත් මම ඉතින් හරි ආසාවෙන් මම මේ සපත්තු සෙරපු නැතුව ඒ අකණිත කාමරය ඇතුලේ ඉන්නේ මට මහා මිස්සු මේ පැන්දේ පහින් ඉඳලා හයත් වෙනකම් වෙන්න නිමාඩු තියෙනවා මට මං කන්නේ එළිය ඇවිදින්න යනවා ඇවිත් ගිහම පාරයින් නතර ගන්න උදව්ව කොන්ද ඇයි මේ සෙරපු නැතුව ඇඳද හිඟන්නේ කොයිද යන්නේ කියලා ඉතින් ඒගොල්ලෝ කතා කරලා කියනවා නෑ මේ මුළු කෙනෙක් ඒ අය හැටි තමයි කියලා සාදු සාදු කියනවා නැත්නම් මෙහෙම කරලා යනවා කියන්නේ ඒ තරමටම මිනිස්සු පිළිබඳ මිනිස්සුගේ උනන්දුවක් තියෙනවා. ඒ අපි අපි හිතලා තියෙනවා හැබැයි සාමාන්‍යයෙන් බැලුවොත් මං හිතන්නේ වෙන අර අපිට දෙන ඕනෙම කෙල්ලෙකුට බීච් එකට මම ගියා. මම ගියාම කොහොමද ඔය බඳුල්ලාගෙන තමයි එන්නේ. ඒ බීච් එකේ ඉන්න සාමාන්‍ය ගෑනු සුද්ධියෝ ඉන්නවා. වෙන රට ගණන් පළාතක හිතන්න බෑ. ඩ්‍රයිවිං කරනවා. බියුටි පාර්ලර්ස් තියෙනවා. රූපලාවන්‍ය කරත හැකි. කිසිම දැනක බීම නැහැ. සිගරට් එකක් බොනවා දකින්න තියෙන බොහොම කලාතුරකින් රේසුට්ටු අනම්මනම් මොකුත් නැහැ. මිනිසුත් හරි මේ කියන්නේ හරි ප්ලෙසන්ට් ඒ ඒ જાතිය ඉන්නේ උඟක් බංගලාදේශ් ඉන්දියන් මිනිසු පාරවල් ටික හරි මේ ගත්තොත් එහෙම මොකක්වත් නැහැ කෙලින්ම එංගලන්තේ ගෙනත් තිබ්බා වගේ. ත්‍රී වීලර්ස් නැහැ බයිසිකල් නැහැ. ඔක්කොම තියෙන සුපර්බ් කාර් විතරයි. හැම ගොඩනැගිල්ලම කොහොමදත් එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. මං යන ටිකියේම උෂ්ණත්වය බහැලා. ගිය දවසේ ඉඳලාම ඊයේ එනකොට ඊයේට ඉස්සර දවසේ රෑ විතරක් පොඩ්ඩක් දාඩි දාන මට උදුන මම ඒසි දාන්න නැතුව හිටියේ. කිව්වා මේ තව ටික දවසෙන් තවත් අඩු වෙනවා. මේ අරාබිකර ගතියක් ඇත්ත නැහැ. හැබැයි ගස් කොලන්නේ නැහැ. තනිකරම ගහක් තියෙනවා. හැම එකටම උදේ ඉඳලා හැන්දනක වතුර දම දම ඉන්න ඕනේ. ඒතිෙද්දි ජල උද්‍යාන තියෙනවා. ඒතිෙද්දි තොන්දර ගස් කොලන් තියෙනවා. හොඳ බලන්න මේ තාම තනිකර පිට්ටනේ තියෙනවා.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 හරි මිනිස්සු මට්ටමක් තියෙනවා. මට්ටමක් තිබුණාට පුදුම ලෙංගතුකමක් තියෙනවා. ඒ කියන්නේ හුත්තටම සෝදෙක් කෙනෙක් දැක්කොත් අතරක් දීලා නහයට නහය තියෙනවා. හුත්තටම සෝදාය. නැත්තම් අතරක් දෙනවා වහනු ලැනට මම එහෙම දැක්කොත් මේ මොකද්ද කියනවා ඒගොල්ලෝ. කියන්නේ ගෞරවයක් තියෙනවා. අද්දකේ මෙහෙම කිතු මණ්ඩ නැහැ.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 එදි මම කරපු දේ අර වීඩියෝ ක්ලිප් එක පෙන්නවා. පෙන්නකොට මේ මැලේසියන් කීප දෙනෙක් ඇවිල්ලා හිටිය ඊට පස්සේ මට කිව්වා පුළුවන් නම් ඉංග්‍රීසි පොඩ්ඩක් කතා කරන්න කියලා කතා කරනකොට කිව්වම ළමයි සේරම කතා කරලා ස්වාමීන් වහන්සේ අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න කිව්වා. උන්ට හොඳට තේරෙන්නේ ඉංග්‍රීසි අපේ උන්ට. ඊට පස්සේ සතිපාසල පෙන්නුවාට පස්සේ මොකක්වත් නැහැ උන් භාවනා කරපු තොරතුරු ඉදිරිපත් කළා මයි ළඟ කොළ මිටියක් මං අරගෙන ආවා. උන් භාවනා කරලා මේ මෙහි මෙහි ටික දැක්කද ඊයේ පෙරදා මේ මේ දොම්පේ දිස්ත්‍රික්කේ පාසල් වල රිමාක්ස් හම්බෙලා තිබුණේ නැද්ද? ඔය 탁සිලාවේ අර එහෙම මොකක්වත් නැහැ එක පළවෙනි වතාවට මේ වාරේ ගියා මේ පහුගිය ටිකේ පස්වෙනිදා ඉඳලා ළමයි දැන් මේ දවස්වල ඊශලා හැම ඇවිදින හැම ඉස්කෝල එකම අපේ සත්‍ය පාසල වගේ ඒත් ෆොටෝ මට ඇවිල්ලා තිබුණා. ඒ ළමයි ලියලා තිනවා කවි ලියලා මේ එක සැරේ එක පැයට උගන්වපු ටික. ඒ වගේම තමයි අර ළමයි ඔක්කොමලා ඇවිල්ලා මගෙන් ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලගත්තා. කෙලිම අපි ස්වාමීන් වහන්සේට ලියන්න කියලා. ස්වාමීන් වහන්සේ අපිට කෙලින්ම උත්තර ඕනේ. කෙලින්නේ නඩු. මේ භාවනා කරනකොට මට කිසි අධ්‍යයක් කියන්නේ නැහැ සාන්ත නින්දන එක තමයිලු වැඩි. පොඩි කොල්ලෝ.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 අවුරුදු 8ක් ඇති ගෑල්ලා. ඉතින් මම කොයි දොරින් බාර ගන්න එපාය දැන් මම මම බාර ගන්නවා කියලා අපි එනවා කිව්වා ලබන අගෝස්තු වෙනකොට එනවායි කිව්වා. ඒ ඒ කතා කරන ස්වරූපේ මේ මේ අනු අමු වික්ත ගතියක් තියෙන අමු ප්‍රතිබල ශක්තියක් තියෙන no nonsense. ඒනයිලක මම දත්ම දිනකොට මට වෙන්නේ මේකයි. තක්ම කරනකොට මට වෙන්නේ මේකයි. ඉතින් ඒ ඒකල වල කියනවා මේ <laughs> වැඩි මල් ගන්නවා මට කියනවා සෝන්ත අපෙන් අහන ප්‍රශ්න වැඩි හිටියන්ගේ මුත් අහන්නකො මොනවද කියන්නේ කියලා බලන්න මං කව උඹට බන්නන්න ඕන දෙකොල්ලන්ට කියලා <laughs> ඒ ළමයි කියනවා අපිට වගේ වැඩි හිටියන්ට කියන්න බෑ අපිට කියපු ගමන් අපි මෙහෙම දෙන හැටි කියලා හරියට මුළු ඕමානෙම ඇල්ලුවා වගේ ඒ පොඩි ළමෙන්ගේ දාම්පසල්ටෙන් ළමෙන්ගේ ඒ තියෙන්නේ ඊයේ දැන් 3:00 මාර ඉඳලා 5:00 මාර වෙනකම් වගේ 5 වෙනකම් තිබේ 5:00 මාර වෙනකම් විතර ගියා ඒ කියන වචන වල එක වචනයක් අහක දන්නේ කිසිම තැනක මේ ඇහුන් නැති කතාවල් නැහැ. චින්තපෝණ කඩදාසියට ඇල්ලුවා වගේ. ඉතින් මං හිතුවා කවදාවත් දැකලත් නැති ළමයි ටිකක්. ඉතින් මම පිටිට ඒක මිඳ ගන්න කොහොමඩක්වත් ඉඩ නැහැ. මේ කතාව දිහා බලනකොට මේ ඒ වගේ ඕමානේ වගේ රටක පන්දලක් කරන්න දෙනවා කිව්වහම ඒකත් බැඳගෙන වැඩ කට්ටිය ආයේ මොනවක් නැහැ දැන් ඊයේ මම හිතන්නේ 300 ගාණක් විතර හිටියයි කව පොයට ඇවිල්ලා කන්න දෙන්න බොන්න දෙන්න ඒ කඩේ මේ ලබ්බෙතෝ විලේ පොඩි ඉඩක යන්නේ හරි අමුතු මේ කියන්නේ සංවිධාන ශක්තිය අතින් ඒ කියන්නේ අපි ඒගොල්ල කියනවා අපිට හම්බෙච්ච මේ අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගන්න ඉන්නේ තානාපති දෙමළෙක් කෙනෙක්. ඔය වගේ තැනකට සිංහලෙත් දාගන්න තාම හම්බෙලා නැහැ. එයාට කතා උත්තර නැහැ. දානවලට මොනවක් කරන්න බෑ මේක මීමැති පොදිය වගේ. ඊපන්චානේ දවස් පහෙම තිබුණා මං හිතුව නිසත් වෙන්නේ නැති පොයි නිසත් වෙන්නේ නැති. ඊට පස්සේ මං හිතුව අරගෙන ගියා මාව ආරේ මේ ටික. බලන්න. හිතා ගන්න බැරි තරම් කඳු තන්නේ කරගල්. ගල් කියලා කියන්නේ මේ හුණු ගල් වගේක් හුණුත් නෙමෙයි මේ කළු ගල ලුණු වැඩිකමට දිරලා. මොනවාක්වත් නැහැ චීස් කැලි කපල වගේ පාරවල් ගහලා තියෙනවා මේ අඬ ගහගෙනම ගියා. අන්තානකන්ද වගේ දෙකට පල්ල පාරක් දාලා තියෙන මැදි. ඈතට යනකොට අඩුයිලු පොඩ්ඩක් ඈට ගිය ගමන් නෑ මේ ඒ කියන්නේ ජනාවාස නෑ ගොඩක් ඈතින් ඈත තියෙන්නේ. මම හිතුවේ ගොඩක් අර මස්කට් වලමයි. ඒ හිතාගන්න බෑ මේ මුස්ලිම් කියලා ඒ කියන්නේ ඒ කියන අර ශාරියා නීති අනම්මන තියෙනවලු තිබුණාට මොකද මිනිස්සුන්ට ඕන විදිහටම එයාපෝට් එකේදී හම්බුණා බංග්ලාදේශ් මුස්ලිම් එක්කනේ. ඊට පස්සේ මම ගොඩ දවස් පහේදී මගේ මේ මුස්ලිම් පිළිබඳ තිබුණා ආකල්ප වෙනස් වුණායි කියලා. ඕක තමයි කියන්නේ හිත හිත ඉන්නවට වඩා ඇවිදින එක හොඳයි කියලා. <laughs> කියලා ඌ කියන ඒකට මං හිත නරක කරගත්තලු මුස්ලිම් රාජ්‍යයක තියෙන විනය නීති මෙහි නෑ කිව්වා. ඉගෙන ඕනම කෙනෙකුට සාමාන්‍ය හැසිරලා යන්න පුළුවන්. මං ඊට පස්සේ ඊයේ සිකුරාදා. ඊයේ 15ක මම හිතුව මුළු රටම වහලා ඇති කියලා. නෑ මොකක්වත්ම නෑ සවාප්පු කරලා වැඩ යනවා ජොලියට. අපිට ඉස්කෝලයක් තියෙනවා. ශ්‍රී ලංකන් ස්කූල් කියලා. වෙනම උගන්වනවා. ඉංග්‍රීසියෙන් උගන්වන්නේ ඉංග්‍රීසි මේ UK සිලබස් එක කරන්නේ. ආයේ මොකද නෑ ඒක මේ මිනිස්සු මේ කරන්න දෙන එක අපි අපි නම් කොච්චර කෑ ගහනද මේ මුස්ලිම් මිනිස්සුයිල පල්ලි යටවන්න හදනවා අනම්මනම් කියලා. අපි මේක දකින්නේ මහා ආක්‍රමණයක් විදියට නේ. නෑ මේ මේ කොහමද සුල්තාන්වරයා කාබුස් කියලා. එයයි ওই සිල්වා කියලා එක්කෙනෙකු දෙන්න එංගලන්තේ එකට ඉගෙනගෙන තියෙනවා.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 පොලි මං මයි ළඟ කොළ ඇති මං නිකමට ගෙනාවා. හැමදාම පින් කරලා පළවෙනිම පින් දෙන්නේ සුල්තාන්වරයාට. පස්සේ අරියදම ස්වාමීන්ට. තුන්වෙනියට තමන්ගේ ස්වාමපුරුෂයාට. හැමදාම මම ගියාම කියන්න ඕනේ මේ රටේ මේ සුල්තාන් කාබුස් තුමාට නිදුක් නිරෝගී සුව සැලසේවා. ඒකෙන් තමයි පළවෙනිම හැමදාම හැම වෙලාවෙම සුල්තාන්ට පින් දෙනවා. ගන්නව නොගන්නව වෙනම කතාවක්. ඊට පස්සේ අරිදම ස්වාමීන් ඊට පස්සේ කාට කාට ලයිස්තු තියෙනවා දිගට. මේකේ ඉතින් බෞද්ධයෙක්ගේ එහෙම අදහසක් දිනා ගන්න රජ කෙනෙක් කියලා කියන්නේ බෞද්ධ කියලා කියන්නේ පිස්සුවටම නෙවෙයිනේ. තානාපති කාර්යලෙ මේ පන්සලක් හදන්න දුන්නයි කියලා. ඒ කියන්නේ බුදු පිළිම ඇතුළේ මේ වෙන විශාල එකක්. නීතිනේ. මං එනකොට මට කියලා තුන බෞද්ධ පොත්පත් ගෙනියන්න එපයි කියලා. ගෙනිච්චන හොයන්නේ නැහැ මේ මිනිස්සු. හැබැයි එතන නේද උසස් පොලිස් නිලධාරියා කිව්වා ඉතින් මට හොඳ නැහැ කිව්වා ඒක. අපි එහෙම හොඳ නැහැ සංසය කට්ටිය ගරු කරන නීතියක් තියෙනවා නම් අපි ගරු මම කොහමද මට තේරුම් ගන්න පුළුවන් මං ඇහුවේ මොන පොද්ද ඕනේ කියන්නේ කියලා. නමුත් තමයි අහම්බෙට කට්ටිය ලියන සංස බෞද්ධ පොත්පත් ගේන්න එපා. ඒගොල්ලන් හිතන්න මොනවක්වත් කරන්න එපා. ඒකල මෙහෙන් හේෂාන් ලියලා දුන්නා මට ඒ ඒ කෙනෙක්ගේ ගෙදර ඉන්න කියලා සාංශේ වන්දි ඔබ වහන්සේට වන්දින්න දෙන්න එපා ප්‍රසිද්ධිය. ඒක ඒගොල්ලන් කරන විශාල නිග්‍රහයක්. මුද්දලෝ කුකලේ වන්දින්නේ නැහැ. එයාපෝට් එකේ ඉරුවත් ඔබ වහන්සේට වන්දින්න දෙන්න එපා කියලා. අර මයි ළඟ හිටපු කපාර ඔක්කොම තියෙද්දි දන ගැහුවා ඩක් ගාලේ එයාපෝට් එකේ. දැන් පොලිස් කාර ළඟ ඉඳලා මයිත් එකේ එකන ලංකාවේ මම ඔයාලට කිව්වනේ ওই දේ මෙතෙන්දි කරන්න එපා. ඊට පස්සේ මම අඳ ගහන ගිහිල්ලා ප්ලේන් එක ගා තියෙන කාමරේදී පොලිස් කාර්යත් මට වැන්දා කියන අපේ එක මේ පුකට මිනිස්සේ. මෙතන වැන්දා කමන්න ගාස මේක අපේ පුද්ගලික මේක නේ. ඒ මිහින් ලංකා මෙව එක. අර වගේ කරන්න එපා. මේ මිනිස්සු අපිට දීලා තියෙන නම්බු රැකගන්න අපි රිදවන්න යන්නවා. අපි මේ මං මට කියන්නේ ඒගොල්ල ඔයක නෙමෙයි තියෙන අරාබි කරේ තියෙන මේක ටිකක් සුකූපභෝගී රටක්. ඒ රටවල හොඳම පන්සලක් ඇති කරන තරම් හොඳ තැන මේ අරාබි නීතිය පුළුවන් තරම් හැලු කරලා මිනිසුන්ගේ සැපට මංගිය දවසලු වැඩියම සත්තු කපන දවස. හජ්ජිද මොකද්දනේ? මංගිය දවසේ හජ්ජි දවස. එදා තමයි මේ තිබුණේ පාරවල් දිගේ ඉතින් ලේ වතුර ගලනවා මේ වතුර පා ගන්න එපයි කිව්වා. හිතා ගන්න බෑ ඒ රටේ වතුර තියෙයි කියලා. බාත් รู ම් එකේම කිසි ප්‍රශ්නයක් නැහැ. මං හිතුවා ගාලා ඉන්න වෙයි කියලා ගිහිල්ලා.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 ඒ නිසා මම හිතනවා ඒක මේ බෞද්ධ වූ අපට ඒකල කියන මේ සත්තු කපණේක ඇරිච්චාම නිකන් හරි ඇල්කොහොල් චීන එකක් හරි බිව්වොත් ඒගොල්ලෝ කියනවලු මාස 3ක් හරියට අපි මේ මේ මේ පිරිවෙස් පුරනවා වගේ. දවස් 40ක් පිරිවෙස් පුරන්න ඕන. සාමාන්‍ය මනුස්සයා.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 හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගෞරව කරනවා. ඒ ඕමාන් ජාතිකට ගෞරව කරනවා. ඉන්දියන් මිනිස්සු ඉන්නවා, බංග්ලාදේශ් කට්ටිය ඉන්නවා. ඒ මිනිස්සු මුස්ලිම් තමයි. ඒ වුණාට ඒගොල්ලෝ එච්චර ගාණක් නැහැ. ඒ නිසා මට කිසිම තැනක යන්න තියන්නේ නැහැ ඒගොල්ලෝ. ඔබ වහන්සේට මොනවාරි වචනක් හරි කියවුනොත් එහෙම අපටත් අද වෙනවනේ. ඒකට අපේ සම්බන්ධකම් ඔක්කොම බැරි වෙනවා. ඒ නිසා කිසිම තැනක යන්න බෑ. අපි ක්‍රමයට යන්න. එතකොට තත්ත්වය රැකගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඒක මේ ඇත්තටම ගිහිල්ලාවයි කියලා මට මේ වෙනසක් ඇති උනේ නෑ මොකද එනකොටත් ඇහුවා එයාපෝට් එක මොනවද කියලා යන්නේ ස්වාමීන් වහන්සේ කියලා. මොකද මේ තාම හීනෙක මම ඉන්නේ මේ දවස් වලින් කරකොලත ඇරියා වගේ. මේ යන ඉස්සල දවස් එනකොට මට කල්පනාවක් තිබුණෙත් නෑ යනවායි කියලා. දැන් ආවට පස්සෙත් දැන් මේ මේ මේ විජේරත්නායක අහලවල තියෙන හතාමාට ධර්ම සාකච්ඡාව තියෙනවා කියලා. මට මතක් වුණා පහට බහින්න තියෙනවා. අතමාරුවර ධර්ම සාකච්ඡා මං කියලා ඒ පුළුවන් වුණොත් කරමු කියලා. දැන් අපි පහ පහයි 55ට පහින් තියෙන පහයි 30 වෙනකොට බැස්සා. බැස්සා මම බිස්නස් එකත් ආපු නිසා වෙනම බස් එකක් දාලා දුන්නා කවුරුවක්වත් නැහැ මාව ගෙනත් දැම්ම බෑග් එකක් ගෙනත් දුන්නා මොනවක්වත් නැති ලංකා එයාපෝට් එක කොහොමද හම්බුනට සලකනවා මුන් ගිහිල්ලත් නැහැ තව එයාපෝට් එකට මං මං ගිලා කලන මං ඉතින් ටෙලිෆෝන් එක බහැලා බැටරි charge කරන ගහනකොට සුදි කිව්වා මේ දැන් ආවේ අපි මේක මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පහටනේ පහ වෙනකොට මම ඉස්සරහ ගේට්ටුවටත් ඇවිල්ලා ඇත්තටම වාහනේටත් නැගලා ඉවරයි ඒ යන ගමනේදී එන ගමනේදී කිසිම තැනක මොනම බාධාවක්වත් නැහැ නිකන් මේ දානසාලට ගිහලා දානේ වන්දලා ආවා වගේ ඒ ගමන සැලසුම් වෙලා තියෙන හැටි අමුතුමයි තේ සංවිධානෙමයි ඒගොල්ලොත් කියන්නේ එකයි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 මට ඉංගම් බැලිලක් ඕනේ පුදුමාකාර මේ මේ මේක හොඳ සාර්ථක කරන්න හැම පැත්තෙම සංවිධානය කරලා ඒක හරි හරි ලස්සනයි වැඩේ වසන අගුනේ හ්ම් වසන අගුනේ වාසනාව කියලා නිකන් ඉඳලා හරියන්නේ වැඩ කරන්න ඕනේ. නිකන් හිටියට වාසනාව හම්බෙන්නේ නැහැ. සැලසුම් සහිතව කරන්න ඕනේ. ඒ මං හිටපු ගෙදර එයා මේ සුල්තාන්ට එන රජවරු පිළිගන්න ඉන්න එක්කන සිංහලයා. ඉතින් යා කියනවා අපි රජ කෙනෙක් කෙනෙකුට සාජිකේ අමුත්තන්න සලකන හැටි තමයි අපේ ප්‍රොෆෙෂන් එක. ඉතින් ඔක්කොටම වැඩි ඔබ වහන්සේ ලොකුයිනේ. ගෙටෙන්ද ගේ බාර දීලා ගියා යන්න පැත්තකට. ඒ කට්ටිය හෝටල් එකේ නතර වුණා. භවනක් හරි ගසලා දීලා කිව්වා ඒ ලෝකේ තියෙන රජවරු පාවිච්චි කරන බඩු ඕන මට කතා කරන්න කියලා. ඔක්කොම තියෙනවා කිව්වා මේ මේ මේ ඕමානේ මේ රජවරු එහෙම සාමාන්‍ය දේවල් පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ සුපර් බඩු. ඒ මිනිස්සු දන්නව ක්‍රමේ. මෙන්න ස්වාමීන් වහන්සේ බඩු. සල්ලි ගණක් නැහැ. ඒ කට්ටිය මේ මේ කියන්නේ බඩුවේ ක්වොලිටි එක තියෙනවා නම් ඉන්නකම්ම මේ ලංකාවෙන් ගෙනිච්ච දේවල්ම තමයි කන්න දුන්නේ. කොහිලායි පොළොස්සමුයි අපි ওই මෙල්බන් ගියාම මේ පිස්සුත් ওই එකම තමයි කරන්නේ.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 ඉතින් ඒ මොහොතේදී එතනින් එයාට සතිය දිගටම පවත්වාගෙන යනකොට සාමාන්‍යයෙන් මට දැනෙන්නේ සතිය හොඳටම මේ සතිය නැති වෙනවා නෙවෙයි ඒ අපි අරමුණු කරන අනිත් ඒවා ඔක්කොම තුනී වෙලා තුනී වෙලා ගිහිල්ලා හරියට අපි මම ඊමේල් එකේ ගහපු විදිහම මේ අපි තරුංගනය කරනකොට තරුංගනය ඒ තමයි නූල දීලා දීලා අපි අහසේ නොපෙනෙන්න තරුංගනය ගියා කියන නමුත් අපි තරුංගනය අරිනවා කියන ඒ ෆීලිං එක අපිට තියෙනවා නූල අතේ තියාගෙන ඉන්නකම් ඒ වගේ දැන් මේ නූල් ගෝනේ තියවලා අපි නූලත් අතහැරලා දැම්මට පස්සේ තරුංගනය අර ඈත ආතර ගිහිල්ලා අර කවදාකවත් වෙන විදිහට ආතේම මේ අර සදාකාලික වෙනවා වගේ මට දැනෙනවා මේ අර අපි සීයේ පවත්වාගෙන මේ ගැඹුරකට යනකොට එක මොහොතක් එනවා කියලා මේ එතනදී මේ අර අර මේ මෙලියම එක්සිස්ටන්ස් එකට අපි එතනදී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 ඔක්කොටම වැඩි වටිනා සම්මුති ඥානයි. අපි කොච්චර අවබෝධ කරත් කොච්චර අපි මේ පිට දැක්කත් ඒක මේ ලෝකේ දෝෂයක් නේ අපිට ආපහු ලෝකේ ඉන්න විදිහට අපිට හැසිරෙන්න බැන්නම් අපේ ඥානය අපිට ඇණයක් වෙලා අපිට කරදරයක් වෙලා. බුදුරජාණන්සේ අපිට දීලා තියෙන ඥාන කවදාකවත් ඇණයක් වෙන්නේ නැහැ අපිට කරදරයක් වෙන්නේ අපිට ඒක දැනගෙන ආයසරය පව් කරන මිනිස්සෙක් එක පව් කරමින් වගේ එහෙම නැත්නම් විෂ අතගාන මිනිස්සු අතර විෂ අතගාමින් ඉන්න පුළුවන් විෂ වදින්න නැතුව එහෙම කිව්වම තේරෙනවද නැත්නම් නොතේරෙනවද මන්ද මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒකයි තව ටිකක් විස්තර කරලා කියනවා නම් තවත් කොහොමද ඔව් මොඩියන්ට තේරෙන්නේ නැහැ කොච්චර විස්තර කරත් මේ මේ ඒ වුණාට මගේ මොඩකට මම කියනවා අපි ඉමුනිටි එකක් ගහගත්තට පස්සේ අපි ඉමුනිටි එක කියන්නේ එන්නතක් ගහගෙන ගියාට අපි මිනිස්සු අතර නෑ නෑ මට බෝ වෙන්නේ නැහැ කියලා නරකයි. ඒගොල්ලෝ කියනවා මේක අත හොදාගෙන බත් කන්න ඕන කියලා. ඉතින් අපි අත හොදාගෙන බත් කනවා. අපි දන්නවා ලෙඩ වෙන්නේ නැහැ කියලා ඒක වෙනම කතාවක්. නමුත් මේ පිරිසකේ තියෙන සාචාර ධර්ම කඩන්න එපා. මේ පිරිස කියනවා මේක ලෙඩ රෝග තියෙන තැනක්. පොලිමේ ඉඳලා ඉවරලා මේ බේත ගන්නවා. හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට පොලිමේ හිටිය කියලා ප්‍රශ්න නැහැ. මොකද මම දන්න බෝ වෙන්නේ නැහැ කියලා. නමුත් මේ මිනිස්සු යන පාරේ ඒ පොලිමේ යන්න බැරි නම් ওই ඥානෙ සත්ත පහක වැඩක් නැහැ. ওই ඥානෙන් අපිට ඇණයක් වෙලා තියෙනවා. එනිසා මේ ඥානෙ ලැබෙන්න ලැබෙන්න Tamanට සාමාන්‍ය මිනිසෙක් වෙන්න පුළුවන්කම ඒක මේ සරසූත්‍රගේ පොතේ දස්පේක සරසූත්‍ර කියන එකේ ඒ අවබෝධය ලැබපු පරිචයාගම ඇති කරපු ඒ සරසූ සතුමා කල්පනා කරනවා මං වගේ යාකේ වචනෙන් කියනවනම් ඒක ලියන්නේ නීච්චේ ෆෙඩරික් නීච්චේ ලියන්නේ මං වගේ මනුස්සකට මාළු මාකට් එකට ගිහිල්ලා ඉන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ මං කරගත්ත ඥානේ.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 යගේ මිනිස්සු ඇවිල්ලා කත්ක කරලා ගියාම ඉතින් තමයි හොඳට ගන්නයි තියෙන්නේ. ඉතින් මම සුද්ධවන්තෙක් මම කක්කට ගන්න හොද නැහැ මම මිනිහට එහෙනම් ඉතින් ඒ ඕකට දැනුම කියන්න බෑ. දැනුම තියෙනවනම් ආයෙත් සාමාන්‍යයෙන් මොනවද කියන්නේ මේ normal යක් සාමාන්‍ය තත්ත්වපත්ය. පත් වෙන්න බැරි යමක් බුදුහාමුදුර අපිට කියලා නෑ.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 යේසුස් වහන්සේ කතා කරලා කියනවා විද්දු ඉන්න ඕන ලෙඩ්ඩු ළඟනේ යකෝ. විද්දු එදකමට ලෙඩ්ලා හරිනොයි. නෑ විද්දු ඉන්න ඕන ලෙඩ්ඩු ගහන. ඒ ඉන්න ගමන් එයා සම්පූර්ණ අරස වෙලා ඉන්නේ නමුත් විද්දු ලෙඩ්ඩු කන දේවල් කනවා කතා කර කර ඉන්නවා. එයා ලෙඩ කරගන්නේ වෙනම කතාවක්.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 ඊට පස්සේ ඔතන ගිල්ලවල ආය අයිය වෙන්න දෙයක් තියෙනවා. එතකොට පෝස්ට් ග්‍රැජුවේට් ලැබුවට පස්සේ හිතනවා නෑ නෑ දැන් නම් ඊටත් වැඩි තැනකට යන්නේ කියලා. ඊට පස්සේ ගිහලා ඊගාව පන්තියට ගියාම මෙතන ඉන්නේ ඔක්කොම මේ ඩිග්‍රීත් නෙමෙයි පෝස්ට් ග්‍රැජුවේට් ලැබුව කට්ටිය.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 එයා එතෙන් යනවා ආයෙසරයක්. ගියාට පස්සේ මිනිස්සු යට නොසලකන හැටි ඒක බොහොම සුන්දරව ලියා ලියනවා. මෙන්න ගැඹුරේ ගැඹීරත්තේ. නඩු ඒගොල්ලන්ට උඹව මරන්න බෑ. බලාපොරොත්තු වෙන්නේ නැහැ උඹ එයි කියලා ආවොත් නිග්‍රහ කරනවා. එයාට ඒ නිග්‍රහය ලැබෙන්නේ මල් මාලයක් වගේ. දිගට කටයුතු කරනවා. යේසුස් ක්‍රිස්තුස් සාන්තික චරිතේ අසාමාන්‍ය චරිතය. සම්පූර්ණ දෙයනාසික ගෝලයක් වගේ හිටියට යන්නේම වෛශ්‍යවන්නේ නැතනට මාළු මරණ තැනට මිනිස්සු කැත වැඩ කරන තැනට ගිහිල්ලා මේ මිනිස්සු අතින් වෙන වැරදිම වැඩේ පිළියම් කරනවා. කෙලවරක් නැහැ නේ ඉතින් මිනිස්සු වැරදිමනේ කරන්නේ. යකින ඒක ඒක තමයි මං මං ඇවිල්ලා තියෙන දේව පුත්‍රයා මට කරන්න තියෙන එච්චරයි. උකුළු සාමාන්‍ය විදිහට හැසිරෙන්න කක්ක කරලා යන්න. මේ මං ඊටු ටික බලා ගන්න. ඉතින් මාරි මැග්ඩලාට ඒ යේසුස්න්සේ ලව් කරන කෙල්ලට මොන විදියෙන්ද හිතන්න මේ මනුස්සය යන්නෙම කක්කගොඩට. යන්නෙම වෛශවණීන තැනට. යන්නෙම විබද්දෝ ඉන්න තැනට. යන්නෙම මාළු මාකට් එක තියෙන තැනට. ගිහිල්ලා අසීමිතව මහන්සි වෙනවා. ඉතින් අර ගෑණි කියන ඔයා එහෙම මහන්සි වෙන්න ඕනේ නෑ. එතන උඹට කොහොමඩක්වත් මාව තේරෙන්නේ මගේ කෘත්‍ය ඕක නෙවෙයි. මගේ කෘත්‍ය මේ සාමාන්‍ය මිනිසුත් එක්ක ඉන්න ඕනේ. ඒ මිනිසුන්ගේ වැටි ඔක්කොම මගේ අතින් කෙරෙන්න ඕනේ. ඒ මිනිසුන්ට මනාපිට කක්ක කරන්න යනවා. සදාචාරය උගන්වන්න යන්න එපා. ඉතින් බලන්න හම්බෙන පණිවිඩේ මිනිසුන්ට දෙන්නේ වචනේ නෙවෙයි. ඒ ඒක ඒක නිහඬ බණක්. ඒක අල්ලන්න බෑ. ඒක හැම හැම ආගමකම තියෙනවා ප්‍රධාන සාන්තුරු ඉන්නවා. මේ මිනිස්සුගේ වැඩේම කාටවත් කරන්න බැරි වැඩ අල්ලගෙන يعني කවුරුත් අතහැරලා දාපු දේවල් අරගෙන එයා බලනවා මේකදී මම හිත නරක කරගන්න නැතුව පුද්ගල ભેදෙකුත් නැතුව ඒ කෘත්‍යය මට කරන්න පුළුවන් විදියට අර දීපංකර පාද මුලේදී සුමේත් තාපසියෝ වැටලා කිව්වේ ඔබ අන්තික ශ්‍රීපතුල් මඩ ගා ගන්න එපා මම මේ ඒ දණ්ඩක් වෙන්න මගේ පිටින් වඩින්න මට මේ ටික මමයි කරන්න තියෙන මට කරගන්න බැරි වුණා කියලා වැඳලා කිව්වට පස්සේ සරුවචනාංශය කඩිය තියන්නේ නෑනේ. සරුවචනාංශය මල් වට්ටිය පූජා කරයි කියලා කියනවනේ. සුමේධ තාපසට අහලා තියෙනවද? සුමේධ තාපසට සමන් මල් වට්ටිය දීලා පූජා කරලා ගියාලු. දැන් මේ බුදු වෙච්ච බුදු වෙච්ච එකන මේ බුදු වෙන පාරමිතා පුරණ කරන අර දෙනවා. මොකද ඒ ඒ වැඩේ සෝදායි. ඒක ඒව තේරෙන්නේ අපි හිතන්නේම නෙවෙයි මට මේ ලැබෙන්න ලැබෙන්න මට මේ හඳුන් මල් හඳුන් සූඳල වැඩින්න ඕනේ කිරිපැන් වලින් නාවන්න ඕනේ මම උඩ තියන්න ඕනේ ඒ මානසික අසහනය එනිසා ඒක දුප්පත් වෙලා ඉපදලා රොඩි වෙලා ඉපදලා ඒක පතනවා කියන එක නෙවෙයි මේ කියන්නේ ඉහළම තැනට යන්න උසස්ම කුලයට යන්න උසස්ම ඥානෙට යන්න උසස්ම ලැබීම ලබන්න ඒකල රොඩි කොල්ලෙක් වගේ සාරිපුත්‍ර සාංශ කිව්වේ ඔලු කට්ටට හිඟාගෙන කන රොඩි කොල්ලෙක් වගේ සාංශ මම පිටියට බහින්නේ.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 වතුර කෙලෙසෙන්නේ නැහැ. ගින්නර දානවා ලෝකේ තියෙන ඔක්කොම ජරා මල කුණු දානම්ම ගින්නර මොකුත් වෙන්නේ නැහැ මම හැසිරෙන්නේ පොඩෝ වගේ ස්වාමීන් වහන්සේ මම එතකොට ඒ ස්වාමීන්ට චෝදනා කරපු මනුස්සයෙක් ඔළුව පැලෙයි කියලා හිතලා බුදුහාමර කියන දැන් සමාව ගනි බොය ඔය හප්පගෙන තියෙන්නේ අහවලත් එක්ක ඔය පේනවනේ කියන වචන ඔළුව හත් කඩකට පැලෙනවා එයා කියනවා යනකම මට සිවුරෙන් ගහගෙන ගියා සාරිපුත්ත හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ ඌට උත්තර දෙන්නේ නැහැ බුදුහාමර ගහලා ගිහිල්ලා දෙනවා සිංහනාදයක් පවත්තලා කියනවා මම වතුර වගේ සම මේ පටවි සම බන්තේ මේ මේ ආපෝ සම සම ජීවිතයක් ගත කරන්නේ ඒක කරන්න කරන්න උන්නාචේ ගුණ නගිනවා දැන් මොඩයට වෙන්නේ මහා නෝන්ජල්කම බයadu ගතියක් මේ මිනිසුන්ගේ පහත් මට්ටමේ පහත් වැඩ කරනවා කියන්නේ.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 අසේවනාච නෙමෙයි සේවනාච බාලම්. බාලියෝ ඉන්නේ කන්නටම යනවා. ගිහිල්ලා බලාගෙන ඉන්නවා අනේ මේ මිනිස්සු මේක එකම දේ නැවත නැවත කරන හැටි. ඊට ඉතුරු වෙච්ච වරු බල්ල කාලා. හරික සුද්ධ කරලා තියලා එනවා. ඒක හිතන්න බෑ. ඒක මේ මේ ඒක ඒක තමයි සේක කියලා කියන්නේ. ඒක සෝවන් වුණාට පස්සේ තමයි කරන්න පුළුවන්. සෝනර පස්සේ මම අපි හික්මෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා හික්මන්නේ ලෝකේ ආරවට්ටන්න. නැත්තම් සීලබ්බත පරාමාස ඊට පස්සේ කරන්න එක නෙවෙයි බුද්ධහදී උත්තරමන් වහන්සේලා කරපු දේවල් නිසා මේක හොල්ලන්න බැරි විදිහට මේ සාසනෙ තියෙන්නේ. දැන් ඔබ දීපංකර වාද මුලේ පාපිස්සක් යා. පාපිස්නා බිස්නක්සේ කියලා තමයි මේ සාරිපුත්තු සාංශි කියන්නේ පාපිස්නා බිස්නක් කියලා කියන්නේ මම එලිපත්තේ තියෙන පා මේ පා මොකද්ද කියන්නේ පාපිස්ස බුදුන් පුදන්ට යන මිනිස්සෙගේ කකුල් දෙක පිහන්න ඉන්න පාපිස්නක් බව. බුදුගේ නරක කරන්න එපා. මගේ පිටේ දූවිලි ටික ගාලා ඵලයක්. පාපිස්නක් වෙන්න කියලා නැත්නම් මුස්නක් වාගේ. ඊට පස්සේ බලන්න මොකා මාරයට කොහෙන් අල්ලන්නද කියලා. මොන જાතිකවත් මාරයා වට අට ගන්න ඌ අහන්න ගහන්න කියනවා රයිට්. මම අද ටොං ගානක කුසල් කරගන්න පුළුවන් කාගෙන්ද ජාතකයක් ඕනේ අම්බිච්ච දෙය කරයි කියලා. ඒ නිසා ඒ ඒ தත්ත්වය අපේ මේ ওই තේරවාද ශාසනයේ නෑ දැන්. තේරවාද ශාසනය මේ පිං කරන කතාවකුයි, දිවි ලෝක යන කතාවකුයි මහා අනම්මනම් හදාන්නේ. ඒවට සුදුසුකම්වත් නෑ ඒගොල්ලන්. සුදුසුකම් ලබන්න මාර්ග ඥාන ලබන්න ඕනේ. මාර්ග ලැබල ඇදපන් වෛරෝ බරභාගේ කාපන් තොංගාන දනසු ඇදපන්. ඒ හැකියාව වෙන්නේ ඇත්තටම ඒ මාර්ග ඥාන වලින්මයි. එහෙම නැත්නම් අපි මවාපෑම කරා. හැබැයි ඒකත් ගුරුවරයෙක් රෝල් මොඩල් එක පෙන්වන්න ඕනේ. එහෙම නැතුව අපි අපිට දන්නේ මේ මේගොල්ල සික්සර් ගහන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන්ගේ දිහා වැඩ බලනකොට පේනවා. ඒගොල්ලෝ ඉව කරන්නේ Tamanට ලාභයටත් නෙවෙයි ආදර්ශ ඉතුරු කරලා මැරෙන්න. ඒ කියන්නේ මැරුණට පස්සේ මන් දිහා බැලලා මිනිස්සු මොකද්ද ගන්නේ ලොකු සමත් ඉන්න කාලේ කියනවා මේ සටනකින් දිනන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කවුරු හරි මැරුණාට පස්සේ මන් දිහා බලලා මිනිස්සු ගන්න ආදර්ශය විතරක් කල්පනා කරලා වැඩ කරන්නේ. දිනන එක නෙවෙයි ප්‍රශ්නේ. දිනෝ දිනුවොත් අපි අමාරු වෙනවා. ඒක ලියවලා නෑ මෙහෙම හටනක් ආපුවම වැඩ කරන්නේ මෙහෙමයි. උන්ද තියලා ගිය මේ මොකද්ද කියන්නේ? ಗುಣචරිතය මෙහෙමයි. පූර්වාදර්ශය මෙහෙමයි කියන ගන්නවා මිසක් සටෙන් දිනීමක් මෙතන. සටෙන් දින්න තියෙනවා නම් තාම යාට ගහපා දීමක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඒ ශික්ෂාව ඇති කරගන්න ඇත්ත දැක්කට පස්සේ තමයි ශික්ෂාව නියමෙක එන්නේ. එතෙන්ට යනකම් අපි කරන්නේ මේ රංගපාලා චිත්‍රපටියට ඇඳලා නැත්නම් අපි කියනවා වේශ නිරූපණය කිරීමක් විතරයි. අතෙන් දිනන ශික්ෂාවක් නිස්සද්දව හිතෙනවා මේ සියලුම රාජකාරී ටික කරලා මේ කියන්නේ අඳබාල ජනතාව නැත්නම් බාලියෝ කරන බල්ල ඒක ඊ කට්ටිය හරියටම හරි කියලා හිතන්නේ. ඒ අන්ධ බාලය හරියටම හරි ඒගොල්ලන්ගේ ලෝකේ මම ඉන්නේ ආගන්තුකෝ. මම ගියාට පස්සේ උතෙන් තමයි යන්නේ. ඉන්නකම් ඒකට පුළුවන් හරි උදව් කරලා මේ හරියට 16ක් වගේ අංගබිදිච්ච ගුණෙක් වගේ එහෙම නැත්නම් 16 දරුවෙක් මේ මේ පොල් කටට ඔලු කටට හිඟන්න වගේ කරන්න ගියාම මොන යකාටවත් අල්ලන්න බෑ. ඒ ඇත්තට තමන්ඩවත් අල්ලන්න බෑ. කොයි වෙලාවෙ මම මොනව කරයිද කියලා කියන්න බෑ. ඒ කියන්නේ එන දේ මොනවද? ආපු දේ කරා අන්කන්ඩිෂනල්. කෙරුවට පස්සේ හරි ගියා වැරදුන ප්‍රශ්න නෑ නේද? ඒ වැඩේට ගියාට පස්සේ හරි වැරදි නෑ. යෙදෙන එකයි තියෙන්නේ.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 yes කිව්වා ඔලුව පහත් කරගත්තා අයියා ලොකුයි කිව්වා ඔය කියන කවුරක්වත් ඉන්නේ නැහැ නේ කියලා යනවනේ තමන්ට ඕන දේ කරා එනිසා ඒ කවදා හරි දන්නයි කියලා තීරුම් ගත්ත දවසේ අපේ ප්‍රගමණය ඉවරයි අපේ දියුණුව ඉවරයි ඒ නිසා මැරණකම් ඉගෙන ගන්න එකයි තියෙන්නේ මැරණකම් කරන්න දැන් ඒකට විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා වැඩිපුර ඒ නිසා අපි නතර කරමුද? එන අපිට අවසරයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. එන අපි